ශ්‍රද්ධා බුද්ධ සම්පන්න දෙවියන්ට අපි අද අපේ වැඩමුළුවේ දෙවෙනි දවසට ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන සීලොම දෙනා ඒ සඳහා tempත් වෙන tempත්ලා සාදු කාර්යපාද නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආවුසෝ භික්ඛු සුතතරෝ සුත සංනිචියෝ හෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මාත්‍රකාවසෙන් තියාගත්තා නාටකර්ම ධර්ම 10 එහෙම නැත්නම් බහුපකාර ධර්ම 10ක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ 10 වෙනි පොත ආරම්භ කරන මාතෘකාව වශයෙන්. ඒකෙදී සඳහන් කරලා තියෙනවා මේ ලෝක ජීවත් වෙන කෙනෙකුට සරණක් පිටක් නාටකන භාවයක් ලබා ගන්න ඕනේ නම් මෙන්න මේ ධර්ම 10 පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් ඒ ධර්ම 10න් ඒ කියන කාරණා 10න් ආඩ්‍යන සම්පූර්ණ යාට සගනක් පිටක් නාත කරන භාවයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට ඒව නැත්තම් එයා අනාථ භාවයකටපත් වෙනවා. සරණක් නැති පිටක් නැති කෙනෙක් වඩපත් වෙනවා. ඉතින් යන බලනකොට කෙනෙකුට කමන්ත විනිශ්චය කරගන්න පුළුවන්. තමන් මේ ලෝකේ සරණක් පිටක් නාත කරන්නයක් ඇති කෙනෙක්ද? එහෙම නැත්නම් තමා විහිම්ම අනාථ අසරණ සරණක් නැති තත්ත්වයකටපත් වෙනවා කියලා. ඉතින් ඒකෙන් පේන්නේ මේක පුද්ගලික විනිශ්චයක්. පුද්ගලිකට ඕන වෙලාවට ගන්න පුළුවන් තීන්දුවක්. නමුත් ඒක නෙවෙයි ලෝක ස්වභාවය හිතන්නේ ඕනම කෙනෙක් හිතන්නේ මට සාරණ මට පිළිහිට තියෙන බාහිරේ කියලා. ඒක නිසා ඒ දෙයියන් යදිනවා එවනත්තා සාරණට පිළිහිටට සුඛභෝග උපභෝග වස්තු හොයනවා නැත්නම් මේ භෞතික දේවල් මත රඳා පාවිච්චි නැත්නම් ගස්කල් වඳිනවා එහෙම නැත්නම් අකුණු වලට ගංගාවල් වලට වැඳගෙන ජීවත් වෙනවා. ඉතින් ඒ කියන්නේ මිනිස්යා තුළ හැමදාම ඒ පෞරුෂත්වයේ පිළිබඳව හීනමානයක් තිබිලා තියෙනවා. ඒ හීනමානය අනුව ඇදහිලි වස්තු හැටි. ඉතින් මිනිස්යා කියන සතා මිනිස්යා කියන ශිෂ්ටාචාරය ඇති වෙනත් එකම ඒ හැම වෙලාවෙදී මේගොල්ලන්ට පේන කියන ඌණ භාවයක් ඇතුළේ. ඒ නිසා ඒක සරණ පිහිට බාහිරේ හොයන එක තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඉතින් ඒ කෙනාට තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් මේ දුර්ලභ දෙයක් මේ manussත්ත්ව ප්‍රතිලාභේ ඒක පිරිච්ච ගතියකට අවශ්‍ය පින තියෙනවා හේතු සම්පatti තියෙනවා අන්නේ හේතු සම්පatti ගලපගත්තොත් පෙළ ගහගත්තොත් මේ ජීවිතය ඇතුළත තීම සනාක සසරණ පිළිචිකට යන බලවා. ඒ නිසා මේ උපත්ති මනසත් පැටලාවේ මනසට ලැබෙන්නේ ඒක අවශ්‍ය කරන හේතු සම්පatti ටික භාවි භව සම්පිව විභව ශක්තිය ලැබෙනවා. අපි සාමාන්‍ය බෞද්ධ වචන කියනවා හේතු සම්පatti ලැබුණා කියලා. ඒක නැත්තම් මේ භව ගමනට භව ගමනේ අවශ්‍යම කරන වැඩේ කරන්න ඕන උපකරණ ලැබිලා. නමුත් මේ නාටකන ධර්ම දන්නේ නැති කෙනා අනිවාර්යයෙන්ම හිතනවා මේක තියෙන්නේ නම් බාහිරේ කියලා. ඉතින් ඒ නිසා ඒ කෙනා ඕන දෙයකට බැටෑරෙනවා. බයආර තත්ත්වෙට පත් වෙනවා ඉබේම බාහිර කියනකොටම බැටපත් වෙනවා. ඉතින් ඇතුළත මේ නාටකන ධර්ම කියන නිසා යා පූර්ණ කෙනෙක් කියලා අදහස් කරන්නේ යා තාමත් උණයි අතෘප්ති කරයි කාමදාසෝ තමයි ජීවිතේ නමුත් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගිනහැරපාන මේ නාටකන ධර්ම දැනගත්තට පස්සේ අර ඌනම පටන් ගත්ත ජීවිතය, ඊකතාවේ පටන් ගත්ත ජීවිතය, මේ අතෘප්තිකර ජීවිතය, කාමයටම දාසකම් කරන මේ ජීවිතය පිරිච්චල පිටකටපත් වෙන්න පුළුවන්, සම්පත්‍තිකර ගතියටපත් වෙන්න පුළුවන්. ඒකෙන් හිතා ගන්න පුළුවන් මෙන්න මේ නාටකන ධර්ම ටික අනුගමනය කරපු නිසා මම දැන් කාගවත් බැලෙන්නේ මම නිදහසේ සැදසක්ම කෙනෙක්. මම කාටවත් බලගම් කරන්න ඕන තමයි. මම දාස භාගයක් කරන්න ඕන තමයි. බත් බැලියෙකුත් නෙවෙයි. අන්නේ පිළිච්චකතිය ඇති කරන්න ඒ අවශ්‍ය කරන නාත කරන ධර්ම තමයි මේ දසුත්තර සූත්‍රයේ කර්මේ දස ධම්මා බහුකාරාජ ප්‍රශ්නාන. අපි මේ ශාසනය අපේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා කෙනෙක් සනාත වෙන සසරණ වෙන ධර්ම දායක් ඔබලා දාන්නවද කියලා ඒ සාහිත්‍ය සංසය තමයි වාසිකගේ ඒ අහන්න කැමති සපර්පචාරින් වාසලෙන් අහන. ඒකෙන් ඒ ප්‍රශ්නේ යොමුව දෙනවා නම් දැන් ඕගොල්ලෝ කියලා දෙන්න හදන්නේ මේ දස ධර්මයේ කියලා. මම මේ කියලා දෙනවා දස නාටකන ධර්ම කියලා. මම මේ කියලා දෙන්න හදන්නේ දස බහුකාර ධර්ම වලට කියලා කියලා අවධානය යොමු කරනවා. ඒක liver වෙලා සමස්තයක් වශයෙන් දස නාක කරන ධර්මාගේ පොදු පොකුර වශයෙන් ආවේ. ඊට පස්සේ ඒක නිर्देश වශයෙන් 10කට වෙන් කළ පෙන්නනවා. ඉතින් අපි ඊයේ දේශනා පටන් ගන්නකොට මේ හා සමාන සූත්‍රයක් අපි ගත්තා මේ. අනුකයිත සූත්‍රයේ ඒකේ කර්ම පහක් කියනවා. අන්නේ කර්ම පහ වගේ සාර්ථක සමාන්තර ගතියක් මේ දස නාටක ධර්මවත් තියෙනවා. ඒකෙත් ඉස්ලාම කියන්නේ සීලානුගාමිතය කියලා. දස නාටක ධර්මවත් කියන්නේ සීලවා හෝති. තමන් සිල්වන්තෙක් වෙන්න ඕනේ. ඒකෙන් තමයි මිනිසෙක් ශිෂ්ටාචාර වෙන්න පටන් අරගන්නේ. ඔසවත බිමකට යන්නේ ආර්ය භාවයටපත් වෙන්නේ. ඒක නිසා තමන්ගේ තාරාතිරම තමන් තීඳු කරන්නේ තමන් රකින්න සීලය හැටි. ශිල්පද ප්‍රමාණය සහ ශිල්පදවල ගුණාත්මක කොච්චරද කියලා. ඉතින් ඒ ශිල්පදවල තියෙන ස්වරූපේ තමයි කොච්චර කාලයක් ඒ ශීල රැකගෙන හිටියත් විශාල ශිල්පද ප්‍රමාණයක් හෝ සුළු ප්‍රමාණයක් ඕනම වෙලාවක බිඳුවල බලන්න ඕනම වෙලාවක කරලා ඒ නිසා ඒක උපේන එක ලේසි ශිල්පද රකින්න එක. ඒ නිසා ශිල්පද රකින්නක වටිනාකම තියෙන කාලයත් එක්ක කරනවා. වැඩි කාලයක් සිල්පතේ රැකන ඒ කෙනාට දෙවියන්ගේ මිනිස්යාගේ ප්‍රශ්නන්ගේ සැලකිල්ල ලැබෙන්න පටන් අර ගන්නවා. එයාවත් හිතප නැති එක. ඒ වාගෙම යම් වෙලාවක සිල්පතේ කැඩිච්ච ගමන් අර හිතපු මතරතරේ බලහට. ඒක නිසා කෙනෙක් තීරුම් අර ගන්නවා මේක ඉතාමත්ම මේ සියුම් දෙයක්. ඒ සියුම් දේ වටනාකම තියෙන වැඩි කාලයක් සිල්වත්ව ගත කරනවා කියන්නේ. ඒ මේ බාහිර ලෝකේ තියෙන විශාල අභියෝගයක්. මොනම විදිහකින්ම ශිල්පදයක් කිසි දෙන්නේ. හැම පැත්තෙම ඒක කඩලා බෙදලා දාන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා උගල දෙනෙක් කියන මේ ශිල්පද රකින්න කෙනෙක් අවශ්‍ය බාරකටව ගැනීම. ඒ සමේ ලෝකයා වගේ අපි ඉන්න පුළුවන් මොකද්ද මොකට බැඳෙන්න තියෙන අවශ්‍යතාවය කියලා ඒක සාධාරණීකරණය කරගන්න දන්නේ නැහැ. සාධාරණ කිරීමක් කරන්න ඕනේ නැහැ කියලා උගන්නන කෙනෙක් කියනවා. ඉතින් ඒ අනුව ඒ ඇත්තෝ කාමයට බොහොම ශීක්‍රයෙන් ඇදලා යනවා සුඛෝභෝගී දේවල් වලට ඇදලා යනවා ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ කාමයේ සහ සුඛෝභෝගී දේවල්ට යනකොට සීලේ කැප කරන්න කිව්වේ ඒ වගේම සීලේ යනකොට කාමයේ කැප කරන්න කිව්වේ ඉතින් මේ දෙකට බොහොම සරල සම්බන්ධයක් ඒ වගේම වෙන කෙනෙකුට ඒක වෙනඳ අධිකාරී ශක්තියකුත් නැහැ තමයි තමයි තියෙන්නේ ඉතින් මේක කල් යනකොට වයසට යනකොට තේරෙන දතිකුත් තියෙනවා හරි පැත්තට ගියොත්. හැමෝටම මේක හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර පරිසරයේ සහ කල්යාණ මිත්‍රන්ගේ අතුරු නිසා කෙනෙකුට මේ මුලේ පෑදෙන්න ඉඩ තියෙනවා. නමුත් පෑදෙන්නේ නැතුව තමයි අපි මේ තාක්කල් සංසාරේ මැරිලා තියෙන්නේ. ඒක පෑදෙන්නේ නැතුව තමයි බුදුරුත් දකින්න නැති, ධර්මයක් දකින්න නැති, සංඝයක් දකින්න නැති. ඒකට අපි මෙයාට පොඩි කාමයේ වෙන්නේ ශිල්ප දාලසා පැත්තකට දාලා. අපි ඒ વિશે අවතක් තීරු කියපු නිසා මේ සතර දනාවේ අපි අතරන වෙලා වගේ මට හිතෙන්නේ බුදු ආඳුරෝනේ බුදුරන් ඩගේ නැති බණක් කාණ්ඩේ ජේතවනාරාමයට යන්නත් තියෙන්නත් ඇති තමයි සංසාරේ ඒ නිසා කිසි කෙනෙකුට මේකෙන් පාර ගහන්නත් බෑ කිසි කෙනෙකුට මේකෙන් නබෝදේටත් බෑ මොකද ඒ තරම්ම නිකන් මෙන්ටල් එකක් වගේ මේ සීල කියන කොයි වෙලාවක කරලා ඉඳලා ඉතින් අන්න එවැනි දෙයක් හකින්නවා කිව්වහම ඒ ආරස්සාව මමත් ඒක ශික්ෂාව කියනවා. ඒ වගේ දේවල් දැනක් පිළින්නේ. කවවම කවදාකවත් ඒක බහුජන මතේ කියන්නේ. ඉතාමත්ම සුළු පිළිසක් තමයි ඒක රකින්නේ. ඒ නිසා ඡන්දයක් තිබ්බොත් දිනන්නේ දුසිල්ලදා. ආයි කතා දෙකක් නෑ කල්ලතු කියනවා. සිල්වත් එක්ක සිල්ලේ ඡන්දේ තිබ්බොත් අන්තිම කතාවේ අපත් නැති වෙනවා. මොකද කුසල ඡන්දේ නෙමෙයි ගොඩක් කරලා තියෙන කාම ඡන්දේදී ඒ කාම ඡන්දේ යන්නේ ඒ පැත්තට ගන්න. ඒක නිසා හොඳට මේ ලෝකේ දිහා බලපුවාම ඈත ඉඳලා කියන්න පුළුවන්. තරගොලින් දිනන්නේ අහසවල් කියලා. නමුත් මේ සීලපද්‍යයට එහෙම මේ ලෝකේ මේ කාම භෝගින් එක තමයි. දැන් හදාගත්ත ඒක කරපණ්ඩයක් නෙත් නෑ දන්නවා. මේ සිල්වන්ත වෙලා ඒක වසංගාවෙන් ජීවත් වෙනවා. ඒක තමයි ඒකේ තියෙන කලාව. පුළුවන් තරම් සිල්වන්ත වෙනවා. හැබැයි ගුණ වශයෙන් ජීවත් වෙනවා. මේ ලෝකේ තියෙන්නේ කිසිම ගුණයක් නැතුව කියාපාන ලෝකයක්. ඒක තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඒක තමයි මේ ජනමාධ්‍ය කියලා කියන්නේ. මොකද ජනමාධ්‍ය නෙමෙයි ඔය කියන්නේ ජඩ මාධ්‍ය කියන්නේ. ඒක තමයි කරලා තියෙන්නේ. කිසිම ගුණයක් නැති කෙනෙක් පොඹලා ඉන්නවා. එයාට අවශ්‍ය ලාභ ගන්න. ඒ විදිහටම හදලා ගන්න. මේ සර්වඥාන්සේ පෙන්නන මේ පාටිමොක්ක සංවර සීලය එහෙම නැත්නම් මේ පෙන්නන අනු කුඩා මේ වරද දක්ින අභාව ඒ වගේම තමන් ඉල්ලගෙන රකින්න දේ මේ වගේ දේවල් බලනකොට පේනවා මේක ගේස්ත ක්‍රේණිය නැත්නම් ස්වභාවයට විරුද්ධව යන එක. මේක කායික ඉහළට පේන නිසා. ඉතින් ඒක කරන්නත් බෑ මොකට. මේක පෙර මේවා කරලා කරලා කරලා ගినాපු භවගාමි පුරුද්දක් තියෙනවා. කොහොම හරි ගියාට පස්සේ තමයි කෙනෙකුට සීලයක් අරසා කරන්න පුළුවන් නිසා කෙනෙකුට සීලයක් අරසා කරන්න බැරි වුණයි කියලා යට නිග්‍රහ කිරීමෙන් මොනම ලාභයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුජානනාංශේ සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරන මේ ඊයේ කිව්වන් ගන්නවා මේ පිටි සමාලෝචනයක් කරන්නේ යම් කිසි කෙනෙක් සීලයක ඉඳගෙන මම සිල්වන්තයි අනික් අය දුස්සීලයි කියලා. ඒ නිසා මම උසස් අනික් පහක් කියලා කියනවනම් ඒ කෙනාට බුදුජානක කියනවා සීලවන්ත අසත්පුරුෂය කියලා. නමුනා මේක. සීලවන්ත අසත්පුරුෂයා. සීලේ තියෙන හැබැයි අනුන්ක ගැට ගැටන් මගේ සීලේ කියා පාන්න හදනවා. අසත්පුරුෂ කියන නාමය දෙනවා කියලා. 18ක් කොයිද කරුණු වෙලා තියලා තියෙනවා මේ කොයි දේ ලැබුණත් ඒකෙන් <clears throat> අනුම්පහත් කරලා තමන් උස් කරන්න යන කෙනාගෙන් කවදාකවත් ඒ වැඩේ නියත සීලෙන් නිවනට තල්ලුවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සීල රකින්න ඕනේ කිසිසේත්ම කල්පන්නේ නැල්ලපා. තමයි කියා පාන්න ඕනේ. ලොකු සාංශේ ඉන්නකම් කිව්වේ පුළුවන් තරම් ගුණ ගල්ක වෙන්න පුළුවන් තරම් ගුණ රකින්න වසංගාලන ජීවත් වෙන්න. ඒක නැත්නම් මේ ලෝකේ ඉන්න බෑ මේක සීලවත්ය මේ ලෝකෙට පිළිකුලක්. සීලවත්ය මේ ලෝකෙට නැදකින්න බලන්න. එනිසා සීලවන්ත වෙලා පැත්ත කරන්න ගන්න. ඉතින් ඒක සෙල්ලම් නෑ. ඒක හැම වෙලේ බුද්ධෝත්පාද කාලේ විතරයි. ඒක හැම වෙලේ සත්පුරුෂයන් අසුරෝත් විතරයි. එහෙම නැත්නම් සීලතුන් හරි දුක්ඛිත තත්ත්වයකට පත්වලා කාම වේල නැරලා යනවා. හරිද ගැඩවිල්ලෙක්, වැල් ගැඩවිල්ලෙක් කාන්තාරයකට එළියට ඇදලා ගන්නවා. සිල් රකින්න නම් එවැනි පරිසරයක් අවශ්‍යයි. දැන් අපි ඒකෙන් අද යනවා සුතදරෝ සුත සංහිච්චය. එහෙම නැත්නම් අසුවිරු ඥාන ඇතික. මම කියනවා සුතමේ ඥානය කියලා. පොතේ දැනුම කියලා කියනවා. ඉතින් ඒක දෙපට කැපෙන දෙයක්. ඒ අර ඉස්සලා සප්තස සූත්‍රය වගේ යම් කිසි කෙනෙක් මට ධර්ම විනය තේරෙනවා මට ආවල් විෂය තේරෙනවා අනික් කට්ටිය මට වගේ නෑ අපි ඔක්කොම එකමන් කිහිටේ මම විතරයි පළවෙනි යවන්නේ අනික් කට්ටිය ඔක්කොම පෙල්ලුනා නැත්තම් දුනුරුමයි කියලා යම් කිසි කෙනෙක් දමන දන්නේ ඒ සුතමේ ඥාන නිසා අනුපහත් කළ සලකලා තමයි උසස් කළ සලකනවා සුතවන්ත අසත්පුරුෂය කියලා උදාහරණ හොරනවා නේද අසුවිරු ඥානති අසත්පුරුෂය එනිසා අපි සුත්තමේ භාවයේ සුත්තමේ ඥානය නැත්නම් අසුවිරු ඥාන පොතේ ඥාන පුළුවන් තරම් ඉගෙන ගන්න. ඉගෙන ගත්තට ඒක නැති කෙනා පහත් කරන්නත් එපා. එහෙම නැත්නම් මම දන්නවා කියලා උසස් වෙන්නත් එපා. එහෙම නැත්නම් මට බැරි වුණා. සුත්ත මට කරගන්න බැරි වුණා. මම මේ පන්තියේ ඉන්න කෙනේ මට වැඩි උසස් වුණා. එහෙම කියලා හීනමානයක් ගන්නත් එපා. මේක වැඩි යුතු ධර්මයක්. සුත්තමේ ඥානය කියලා මේකට කියනවා. සුත්තමේ අනුග්‍රහිතය කියලා කියන එකක් මේ බණ දැන් මේ බණ කියනකොට මේ බණ අහන උගදෙනේ මේ බණ කියන මට වැඩිය සුතවන්තකම තියෙනවා. අසුවිරු ඥාන තියෙනවා. ඒ වුණා අහන මොකද්ද එකට උඩ ආසනයක තියලා මේ කියන දේ ආගෙන ඉන්න මොනවත්වත් දන්නේ නැති පොඩි උමා. ඒකට අපි කියනවා ධර්ම ගෞරවය. ඒ ධර්ම ගෞරවය නැත්තම් එහෙම මේ ඔක්කොම වැඩ බාහකලා මේකටම ඇවිල්ලා මේ වෙලාව මේ කවුරුත් කියන දේ කාගෙන ඉන්න අපි ලේසියෙන් ඔලුව පාත් කරන්නේ ඒ බුද්ධ පබ්ලිකේෂන් සොසයිටි එක නැත්නම් කවුද ග්‍රාන්ත් ප්‍රකාශන සමිතිය ඇති කරපු ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ දෙවෙනි ලෝක යුද්ධ සමයේදී එහෙම දුක් විඳලා ඇවිල්ලා ඒ ග්‍රාන්ත් ප්‍රකාශන සමිතිය හැදුවා පස්සේ ජර්මන් රටෙන් ආරාධනා කරලා තිනවා මිනේ වඩින්න ගිහිල්ලා ජර්මන් කට්ටියට කියලා දෙන්න කියලා මේ තේරවාද බුද්ධ ධර්ම කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ සංකේ ගිහිල්ලා පොඩි බණක් කියලා කට්ටියට කිව්වලු එහෙම ප්‍රශ්න තියෙනවා අහන්නයි කියලා. ඉතින් මේ ප්‍රශ්න සාකච්ඡා කරන ජර්මන් කෙල්ලෙක් නැගිටලාවලු මිස්ටර් ඥානපෝනික ඔයාට උඩින් ඉඳගෙන ඔය ඔක්කොම ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන අධිකාරී ශක්තිය මොකක්ද කියලා කිව්වා. තමසේ කවුද කියලා කිව්වා. බසාරවත් නේද? ඥානපෝනික ආනන්දවලු මට ආර්ධනා කරන සමයෙන් ඇහුවා. මට ආන ප්‍රශ්න මම දන්නේ ටික කිව්වා. මම සියල්ල දන්නවා කියලා ප්‍රකාශ කළත් නෑ. ඔයාගේ ඔයාලගේ ප්‍රශ්න අහන්න මේ කියලා කියන්නේත් නැහැ. ඒකෝට අර අර කතා කරන මොහොතේ යට වෙලා කතා කරලා නිකන් ඉන්නවා. විශ්ව ඥාන කෝණක තමසකව. මෙයා ඔක්කොට බඩ කියන්නේ. කිසිමෝති ලංකා කාපෙලාවේ ඒ මෙඩිකල් ෆැකල්ටි ඔකොල්ලෝ ටික ඔක්කොම හු කිව්වා. තමසකව දෝයමිල්ලලා මේ අපිට බණ කියන්නේ. ඉතින් ඒකෝට මේ මිනිස්සුගේ දෝෂිකුත් නෙවෙයි කිසිමෝතිගේ දෝෂිකුත් නෙවෙයි සංවිධානය කරපු කට්ටියගේ දෝෂ නෙවෙයි කෙනෙක්ගෙන් යමක් අහන්න කවුරුවක්වත් යටත් මොකද දැන් අද ගිහලා Google check කරා නම් ඕන දේ ගන්න පුළුවන්. මොකද මේ මනහන් දවිල මෙතන අතක් පිට අතක් යන කල්පන ඉන්නේ. යාමගෙන කර පොඩි කොට කියලා දෙන්න ඇතුළු ධර්ම මොන විදිහකට අට්ටු තේරු ගන්න ඇතුළු ධර්මනේ මොකක්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කොළු දුව ඔයාවම ඉන්නවා මම ඉන්න නිසා ඔයා ඔක්කොම අර කරලා කන්නත් දෙන්න බොන්න දෙන්න අනිවාර්යයෙන් ඔක්කොම හරි. මම නැති ඉති දවසම කරලා. ඊට පස්සේ Google search කරනවා කියලා අම්මනේ දෙක්කම මොකද කරන්නේ කියලා. මොකද සුතමේ ඥානෙක තියෙන වටනකම. ඉතින් ඒ නිසා කටුකුරුද සාංශ කියනවා අපිට අද සුතමේ ඥානෙ පැත්තෙන් බැලුවොත් අද විතර බණ හෙන යුගයක් මුළු ලංකා ඉතිහාසයේ මිනිස් ඉතිහාසෙම තිබුණේ. රේඩියෝ එකවත් බා ටෙලිවිෂන් එකෙත් බා කාර් එක drive කරනකොටත් පාර. හැමතැනම පාර. හැමතැනම පාර තියෙනවා. අපේ ලෝකයන් දෙකේ නම මම ඒසන්දික් දෙකේ ඉපදෙන සානෝ දෙක වෙනකන් ජීවත් වුණා ඒ සතවස්සේ. මොකද ජීවිතේට මම දැකලා නැහැ මෙච්චර බනහන විදියක්. මේ රට නරක වෙන තැටි බලනකොට පේනවල මොකද්ද පටලවිලා තියෙනවා. මෙච්චර බලනකොට මොකද මේ රට අගාදට යන්නේ. ඒවට කියන්නේ ඇහෙන බණ කියලා. ඊටදී වෙන අහන බණ. ඒ සඳහාම ගෙන්දලා කවුරු හරි ඒ අවුදින් තියාගෙන අපි ඔක්කොම වැඩ පහා තබල බන අහනවා පහ බන ඇහෙනවයි කියන දෙක සම්පූර්ණ දෙකක්. ඒක තමයි ධර්ම ගෞරවය කියන්නේ. එතකොට අපි සීල වැඩ පහ තබලා මනටම යෙදලා අහනවා ඒ කියනවා ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් අර්ථ වශයෙන් මේ කොහොතුවකට තේරුම් අරගන්නවා ඔහිත සෝතෝ කන් යොමාගෙන නෙත් යොමාගෙන හිත යොදාගෙන සීල වැඩයින් කරන මේක බණ අහනවා කිව්වහම එතකොට ඒ සුඛය ඇහෙනදී දරා ගන්න පුළුවන්. සුණාත ධාරේක කියලා එකක් තියෙනවා. හිතට එන්නේ සීල වැඩ බහකට ඇවුත් ඒ තමයි නමාර කොටස් තේරෙන්නේ. ඒ නිසා ඒ ධර්මය ලැබෙන වෙලාවට අනික් කොට බහකට බලයේ වැඩේ කරනවට අපි කියන මේ සුතමේ ඥාණය ගැන ගෞරවය. දහම්සොට රජුරු යකාය කඩට පැන්නා අනේ මට එක බුද්ධ වචනයක් එක බුද්ධ ගාතාවක් අහන්න ලැබෙනවා හොඳයි. පැන්නේ මොනවකට නෙවෙයි ඔක්කොම කතා කරන සම්පක්කලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් කතා කරන සම්පක්කලා. අනේ මට බුද්ධ වචනයක් අහන්න ලැබෙනවා. යක්ෂයතු මම ගොඩක් කලදල් කියලා මම දන්නවා මට ඔබ ආහාරයක් වෙනවා. අද මං කන්දකුර නැගලා මම පණින්න පයින්නේ ඒ අතරමැද මට ධර්ම දේශනා කරනවා. කියලා පැන්න වහිනකොට යක්ෂයා දෝතට බාරගත්තා. ඒ තරම්ම මේ ධර්මයේ තිබුණාට ඒකට සැදී පැදී අහනවා කියන එක ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒ තරම් ඒ ධර්මය අහනවට වැඩිය වෙන අහන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකෙන් ගොඩාක් ආස්වාද ජනකයි. ගොඩාක් ඉඳුරම් පෙන්වන්න පුළුවන්. බොහෝ දෙනා කරන්නේ ඒක. අන්න එහෙම කියෙද්දී මේ සුත්තදර සුත්ත සංනිච්චය කියන දේ හොඳට සුණාත ධාරීක චරාත ධර්මයේ කියෝ වගේ මේක අහලා මේකයි මෙතනයි ගැළවෙම තියෙන්නේ කියලා ඒ කටයුතු කෙරුවොත් සනාතයි. එවනත මේ කනට ප්‍රියයි කන රසායනයි ඒක මියුසික් දාලා ඩොල්බි සිස්ටම් එකට හරි ස්ටීරියෝ සිස්ටම් එකට හරි මියුසික් එකක් දාලා ඒ මයිකල් ජැක්සන් නට නට සින්දු කියන එක අනේ ස්වභාවිකයි. ඒක මේ අනාතයි අසන්න. මේක මයිකල් ජැක්සන්ගේ රෙකෝඩ්ස් වල මේ අනාතයි අසන්න. ඒ කියන්නේ මගේ දින්දු ඇහුව සනාතයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. උදේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ආර්ථික සෝදාජප්ත මතක් කරනවා. මෙන්න මේ ධර්මයේදී අනාතයි යහක සුත ධර භාවයක් සුත සංකීර්ණයක් නැත්නම්. සනාතයි සුත ධරෝ සුත සංකීර්ණය. මුකේදද යේ ධම්මේ ආදි කල්යනා මධ්‍යේ කල්යනා පරිෝසాన කල්යනා යම් ධර්මයක් මුල මංගලික මංගලයි මෙද මංගලයි අග මංගලයි. ලෝකේ තියෙන ඒවා එක පැත්තක බොහොම මංගල ගතියක් තියෙනවා බොහෝ වෙලාවකින් ඒක අපාගාමී වෙනවා. ඒක බොහොම ආස්වාදජනක රසය ලබන සුබ ගතියක් තියෙනවා. හැබැයි අන්තිමට ගිහිල්ලා අභාදයක දානවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඒ ස්වකහාත ගතිය. ඒක කියන්නේ මුල කල්යාණ ධර්මයක්. කියන්නේ නැත්නම් මංගලික මංගල කාරණා භද්‍රයි. මැද භද්‍රයි භවබද්‍රයි. ඒක නිසා යම් කිසි කෙනෙක් ධර්මයට පෙළඹෙන්නේ බණ අහලා. තාම භාවනා කරලා නැහැ. දානය දීලවත් නැහැ. නමුත් ඒ කියනකොටම ඒ ඇයෙනකොට මේ ධර්මයේ කියනවා නම් සුභ ගතිය, මංගල ගතිය, භද්‍ර ගතිය, කල්යාණ ගතිය. ඒක ධර්මයේ තියෙන ස්වකහාත ගතිය ඒක විසින් මේක ප්‍රකාශ කරන ගතිය පළවෙනි ලක්ෂණය. බොහෝ විට දේවල් කියනකොට බොහොම සැරපරුසව කෑකොස්සන් ගහලා මේක කෙරුවේ නැත්නම් එතකොට මෙහෙම වෙනවා තෝ අපාය යනවා තෝ හරක වෙනවා මේක වෙනවා කියලා ඒ කරගෙන යන්නේදී මෝ ආදි කල්යන්නේ නැහැ. මේ ආගමකට එනකොට අර හොඳ පැත්තක කියෙද්දී වැරදි කිරුවොත් මේක වෙනවා මේක වෙනවා මේක වෙනවා කෙනෙක් ලොක් කරලා පෙන්නනවා. ඒකල ඉවරලා තමයි කරතර කියලා බඳගත්තා වගේ මෙහෙම නොවුනොත් මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්නේ ඒකේ තියෙන පැංගිලි පැත්ත. ඒ තියෙන පිට පැත්ත. ඉතින් ඒක නිසා ධර්ම කොටස් මම අහන්න කැමති නෑ පාන්සලට යන්න කැමති නෑ. මොකද ඒගොල්ලෝකට ඕනේ මං කල්යාණ ගතිය කියන්නේ. ඒ නිසා ධර්ම පිළිසඳ ඕනෙත් නෑ. ඊනකට ප්‍රශ්නකුත් නෑ. මොකද ඒ ඒ ඒ ගැළපෙන විදියට ඉඳීලත් නැහැ, සිල්ලකවත් නැහැ, භාවනා කරලත් නැහැ. නමුත් මේ බණ ඇහිමෙන් අර්ථයක් ධර්මයක් සිද්ධ වෙනවා කියන ගතිය අපි ගත්තොත් විද්‍යාධ්‍යාපනයේ කියන ඒ විද්‍යා විශේෂකට යනවා. එවන තමයි පන්සල කියලා බණක් අහනවා කිව්වා. දැන් මේ ගැටේ ඉතින් හැට වෙලා හොට බිම ඇඳලා දැන් ඉතින් ඔළුව සුදු වුණාට පස්සේ මේක ඉතින් ලොකු දෙයක් ගන්න දෙයක් නෑ ඔකේ. පුළුවන් නම් පැකිලි වයිසෙන කොල්ලෙකුට කෙල්ලෙකුට කියලා දෙන්න පුළුවන් නම් මේ 60කට වැඩිය හොඳයි අර ඒක පොඩි එකට දෙන්න උන් ගන්නෑ. ගන්නෑ. ඒක ආකර්ෂණයක් නෑ ආධිකල් දෙන්නේ නෑ. නමුත් බුදුරජාණන්ගේ ධර්මයේ එහෙම නැතිකමක් නෑ. ඒක හරියට කියලා දෙන්න පුළුවන්, විදුහුරුව කියලා දෙන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කළා කියලා දෙන්න පුළුවන්. ඔළුවට පොල්ලෙන් ගහුවා කියලා දෙන්න පුළුවන්. හැබැයි කහපා දීමක් නැහැ. ඔබ වැනි බණ ඇසී යුතුයමයි. ඊනිකට. නමුත් හරියට කියලා දෙන්න පුළුවන් නම් අද තරුණ ජනතාවට මේ ධර්මයේ විතර ආකර්ෂණීයයක් ඇත්තේ මොකද අනිත් හැම එකම ඒක විසින්ම විනාශ කරලා තියෙනවා. මේ අවුරුදු 2000 ඊට පස්සේ ආයෙත් අහන්නේ ආයෙත් මේක පිපිලා එන්න පටන් අරගත්තා. එන්නේ තරුණ තරුණ වෙලා තිරියන් වෙලා. ඉතින් මම ධම්මික හම්සෝගාවට ගියාට පස්සේ මට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ බණහන්. මට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මට මොකද්ද මේ බුදුහාමුදුර කෙනෙක් ඉන්න ගියා. ඒ සාන්තික දාන කොම්බට පණ කියලා බලන්න බ කවදාවත් මම වෙනුවෙන් හරුම්කම් දෙන්නේ නැහැ. ඔබ වෙනස් වෙන්නේ නැහැ. මුලින්ම ඔබ කලයක් වගේ. පීල්ලේ අපිට කලයක් නෙමෙවුවා. නොපෙරී කලේ හැටපයකින් බැලුවා. ගුණමදේකා ගුණ නෝනින් බැලුවා. සුඛේ ගතිය වුණාරි බැලුවා. නිසා බණ නැත්තේ නෑ. ඔය කලේ මුලින්ම වලන. ඒ ජම්තාවත මට දවස් 7ක් ධාතුමක් විතර වගේ දික්කටම බැන්නා ඔබ මුලින්ම ආව කලයක් වැඩක් නැහැ මට ඔප්පු කරන්න සිද්ධ වුණා මේ මේ කලිය දාපොඩ ඉඳ තියෙනවා උපුලන පෙන්නපන් මට අභියෝග කරා ඔබ කොච්චර බුද්ධාම ගන්නවා කියන සතිය කියන වචනේ අහලා තියෙනවද නැහැ මොකක්ද ඉතින් දන්නේ මොකක්ද දන්නේ ඉතින් ඒක කියලා දෙන්න ගියාම ඉතින් මම හිතලා කියනවා නේ අහතේ පොඩක් කියලා දෙන්න බැරිද කියලා ඉතින් ඒ වගේ මුල කෙනෙකුට ආකර්ෂණීය වෙන විදියට ධර්ම කියලා දෙන්න ගියාම අද මේ පෙන්වන්න හදන මේ අපාය බය පෙන්නලා එහෙම නැත්නම් මේ අනිවාර්යයෙන්ම දත යුතු මේ පුනරුත්පත්තිය සහ කර්මේ සාකරන ඵලයේ පෙන්නන්නේ අන්තෝනවන්නේ නැහැ. ධර්ම මේ ජීවිතේ මේ දැන් විද්‍යාව කුරුෂකම උගන්වන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම ධර්ම පිළිසොට ලොකු ඉදිරිපත් කිරීමක් වෙනවා. ඉතින් ඒ අනුව මේ අත්කාරයේදී ලංකා ඉතිහාසෙ වුණා ලොකු පෙරලියක් සිද්ධ වුණා ධර්මයේ ඉදිරිපත් කරන ක්‍රම. ඉස්සර තිබුණේ හන්දාවේ ධර්මවලත් එක බන්දල් ගියාට පස්සේ තුන් තිස් පැය පිළිතක් නැත්නම් සූවිසි විවරණයක් කල්පිලා උදේ තමයි ගෙදර. මම පුංචි කාලේ ගිහින්. බන්දල් ගියාම උණු රෑ තිස්සේ නටන බණ කියලා කියනවා. කවි බණ කියන එක එක જાති දාලා එනවා. ඉතින් දැන් කාලේ එහෙම කරන්න බෑ. දැන් ඒක පැය ඉවර කරන්න. ඩයිවර් කර නැත්නම් මේ කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක හරි ගස්සලයි පැය ඇතුළත සංවිධානාත්මක ඔය කාටරි ආර්ථික ධර්ම වැටෙන විදිහට ධර්ම දේශනා කරනවා කියන එක දැන් අවුරුදු 50 ඇතුළත විශාල පරිවර්තනයක් කළා. ලංකාවේ ශාසනයේ විශාල පරිවර්තනයක් වෙලා කියනවා. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලය තමයි මම මගේ පුද්ගලික. ටීවීකේ බණ අහන්න කියනවා හරියට අසවල් ස්වාමීන් වහන්සේ බණ කියනවනම් මම බයිබලයක් කරන ඔක්කොටම කියනවා. අද අහවල් සංකේ බණක් තියෙනවා අහවල අහපන් කියන. ඒ ඒකේ තියෙන්නේ මේ කරන්න පුළුවන් කියන. මේ අනම්මනන් නෙවෙයි. ඒකට අපි ඔක්කොම අහලා පස්සේ සාකච්ඡා කරලා බලන්නේ කවදාකවත් අහලා මේ බලමු මේ බලමු කරන්න පුළුවන් කියන්නේ මේක මේ ලබනාත්මක කරන දෙයක් ඕ මෛත්‍රී බුද්ධ සාසනය කරන දෙයක් ඕ ඉන්දියාවේ කියලා කරන දෙයක් නෙවෙයි. මේ දැන් කරන්න ඕන එකක් කියලා. ඒක ඉතාම සුළුයි. ඉතින් ඒ ආරම්භයේදී ධර්මයේ තියෙන ආදි කල්යාණය කියන එක මේ මවාපෑමකින් කරනවද නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් විදිහට දෙනවද නැත්නම් හේතු ගන්න පුළුවන් විදිහට දෙනවද කියන එක අතින් ශ්‍රේෂ්ඨම පුද්ගලයා සාධක කරනවා. වෙන කෙනෙක් එක වචනයක් කතා කරන වෙලාවේ සර්වඥාස වචන 16ක් පිට කරන්න පුළුවන්. අෂ්ට බ්‍රහ්මස්වරයෙන් කතා කරනකොට කිසි කෙනෙකුට එපා නැදකින් කියලා හිතෙන්නේ නැහැ. සතා සත්‍ය පවා ඇදිලා එනවා. ඒකට උන්වහන්සේ ගොඩක් කල් පාරමිතා පුරවලා තියෙනවා. ඊගාට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. පුදුම විදියට පිරිස ගිහින් කාක ගාලා බණ කියන්න පුළුවන් ගැතියක් තියෙනවා. මොකද ඒකෙන් තමයි අර හැදිච්ච නැති එකයි හැදිච්ච නැති එක නම් මේකට හැරෙන ආදි කල්යන්නේ පේනවා. ඉතින් සාමාන්‍යයෙන් පස්සේ පස්සේ මේක විස්තර කරන කටුවවල සීලය පිළිබඳ කතාව ආදි කල්යන්නේ සමාධිය පිළිබඳ කතාව මධ්‍ය කල්යන්නේ විපස්සනා පිළිබඳ කතාව පරියවසාන කල්යන්නේ කියලා දාලා තියෙනවා. එක එක විදිහට බෙදලා දාන්න කොහොමද මේ ධර්මය දුක්ඛ සත්‍ය පෙන්නලා දුන්නට ඒක ඇහිම මංගල කාරණාවක් වෙන්න ඒක දේශනා කරනවා කියන එක අවබෝධ කරපු කෙනාගේ නැති කෙනාගේ නැත්නම් ඒක අපදාප කෙනාගේ නැති කෙනාගේ ක්‍රම. පින්නලා දෙන දුක තමයි. ඒක නැත්තම් ධර්මයේ මොකද්ද මේ කරලා පෙන්නන දන්නේ මෙතෙක් කල දුකයි කියූප එකට ප්‍රමෝදයක්. එතන බන්නේ. මෙතෙක් නැද කිනපතන් කියූප දුකයි කියූප දේ ඒකට ප්‍රමෝද වෙන්නේ ඒකට මේ සතුටු වෙන්න ඒක සම්පත්‍ති කර අවස්ථාවට කරලා. ඒක නිසා ආරම්භයේදීම ආදි කල්යاني තියෙන ඊට පස්සේ මධ්‍ය කල්යانيදී එතන මේ සමාධියක් ඇති කරගන්නේ නැත්නම් අරමුණට හිත මූණ මූණ දාලා ඉන්න වෙලාවේදී ඒ ලැබෙන පිරිච්ච ගතිය ඒ ලැබෙන ප්‍රත්‍යක්ෂණයේ දැනීම කිසිම ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් මොකක්වත් දෙන්නේ. නමුත් මගේ හිත දැන් අරමුණට ගන්නවා අරමුණත් එක්ක මෙච්චරලා ඉන්න පුළුවන් කියලා ආධ්‍යාත්මික සුඛයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට සකස් කිරීමක් කරනවා ආදි කල්යාණෙදී. එතකොට මජ්ජේ කල්යාණට ගෙනල්ලවල යාට පෙන්නනවා ඔය ලෝකයා මෙච්චර මේ ආමිෂේ පිටිපස්සේ නටාගෙන මෙදීගෙන තෝතෝ වරපල කියාගෙන ආවුදාගෙන රණ්ඩු කරද්දී මේ නිරාමිෂ සුඛයක් තියෙනවා කිසිම කෙනෙක් රණ්ඩුවක් නැහැ. ඒක නිකන් බුෆේ ඩයට් එකක් වගේ ඊයේ දිනාට බෙදාගෙන කන්න පුළුවන්. මේක නිතරම ජාතියි. මේ ලෝකයේ ඒකෙදි යන්න කොයි කියලා බලන්න. ඒතකොට කවුරු හරි ගියාට පස්සේ එක ඩිංගිත්තක් ඊනෙන් තොල ගෑවෝ දෙයක් වගේ තේරුමක්. නිරාංශ සුඛය කියන එක යාර තේරෙන පටන් අරගන්න මේක කන්න කොට නැගලා කෑ ගහලා කියන්නේ ඉතන මිනිස්සුන්ට අනේ අමනියෝ. කොහෙද දුවන්නේ? මේ මේකේ කොච්චර නිරාමේ සැපයක් තියෙනවද? ඇහින්නේ. කිව්වට ඇහින්නේ. ඒගොල්ලන්ගේ රණ්ඩුව. ඒගොල්ලන්ට ඕනේ රණ්ඩු සතුනේ. ඒගොල්ලන්ට අනුග කුට්ටියක් අඩහන කාර්ය. මේකට කිසිම ධර්මයක් ඒ ලැබෙන නිරාමිෂුලකින් පස්සේ විපස්සනාවට ගියොත් එහෙම එනතම් විපස්සනා උපදෙස් කොට එහා විෂම පස්සනාවක් විතර කියන විෂම දර්ශනයක් අපි මෙතෙක් දකපු විදිය නෙමෙයි වෙන විදියකට දැකීමක් උරුදු කරනවා. ඒකට ආදි කල්යන්නේ මධ්‍ය කල්යන්නේ සම්පූර්ණ වෙලා දැක්කට පස්සේ පේනවා ධර්මයේ තියෙනවා මිනිස්සුන්ට බලන්න ඕන කමක් තිබුණා කියලා. මිනිස්සුන්ට ඕන කක්කා. මිනිස්සුන්ට ඕන මේ අවුල ගලන්න. ධර්මයේ කක්ක බුදුහාමුදුරු ඉන්න කාලෙත් නැති කාලෙත් ධර්මයේ තියෙනවා. බුදුසසුනසික කරේ. ඉස්මත් කරලා අපිට ක්‍රමවේදී කියලා දෙනවා. දැන් ධර්මයේ බලන්න ඕන නැතිකම කියලා. නිසා අරියෝසాన කල්යාණයට ගිහිලා මාර්ගඵල ලබලා රහත් වෙනකොට පේන්නේ තියෙන්නේ බලන දෘෂ්ටි කෝණේ වෙනස මිසක් ආ ලෝකේ ලෝකෙම තමයි. Taman බලන දෘෂ්ටි කෝණේ ධම්මා දිට්ඨියෙන් පටන් ගත්තා නම් ඊට පස්සේ සංකල්ප ආදී වශයෙන් සියල්ල හැදිලා යනවා. ඉතින් අපි අර ඒ නියම කෝණේ නියම දෘෂ්ටි කෝණයෙන් බලනවා කියන එක ඒකට තියෙන ඒකට ලැබෙන මූලිකම ප්‍රවේශ පත්‍රය තමයි මනුෂ්‍යකම. මනුෂ්‍යකම මේ ප්‍රවේශ පත්‍රය නිකම්ම හම්බ වෙනවා. ඒක බලන්නේ නැත්නම් පේන්නේ එච්චරයි. ඒක ගැන වෙන කතා කරන දෙයක් හිතට බලන්න නැත්තම් පේන. ඒ නිසා පුරුදු භාෂාවෙන් කියනවා බැලුවොත් පේන. අනේ බලන බැල්ම තමයි ආදි කල්යන මධ්‍ය කල්යන වශයෙන් පරිවසන කල්යන දැම්මට පස්සේ පේනවා. මේ සම්පූර්ණ ඔළුවෙන් හිටගත්ත ලෝකයක් තියෙනවා. සර්වචනාංශේ 16 ආකාරයකට කියනවා මේ ත්‍රිසංකසන සූත්‍රයේ පෘථග්ජනය යමක් තියෙනවායි කියලා කියනවා නම් ආර්යයන් වහන්සේට ඇත්තේම නැහැ. ආර්යයන් වහන්සේ යමක් ඇත්තේ කියලා කියනවා පුතඥයක ඇත්තේම නැහැ. ඒ තරම්ම වෙනසක් තියෙනවා. ආර්යයන් වහන්සේලා හොඳටම දන්නවා මේ හැම චිත්තක්ෂණෙම නිවන තියෙනවා කියලා. පුතඥයන ඔක කහපාටද? මොන හැඩේදී අපිට පේන්නේ. ওই දුකේ තියෙනවා නම් අපේ ඉඳුර නහුවෙන්න එපා. ඉතින් පුතඥයන කියලා කියනවා රත්තරන් හරිසෝ ත්‍රිදි හරි හොඳයි. ඒ ගාතන විදිහට බලනකොට මෙන්න මේ රත්තරන් හොදින්නේ ත්‍රිදි වලින් හත්ම හදාතු විතරයි. රත්තරන් කියලා දෙයක් දෙන්නේ නැහැ. අසුචි කියලා දෙයක්වත් නැහැ. ඒ හතර මාතාවේ එයා කිව්වා හරි හරි. බබාගේ ගාන මොකේ තියෙනවා තමයි. මොනවද හතර මාතාවට වෙලී තියෙන්නේ. තීසා පුතඥය කිව්වොත් යමක් තියෙනවා කියලා. ආර්යනාංශ ධනයට මොකක්වත් නැහැ. ආර්යනාංශ නම රාතනාංශ නම කරන්නේ අපනා අපිට මේ මේ හතර මාතාවුන් අනිත්‍ය කියන එක තියෙනවා. දුක තියෙනවා අනාත්ම පුතඥය ඉතින් කන්න දෙකක් දාලා දාලා බලන්න ඕ. ඒ නෑ අපිට පේන්නේ නෑ. ඒ වගේ ලෝකයකට යනකොට පේනවා අර ආදි කල්යයට පච්චේ කල්යන හරහා තමයි අපිට යමක ඇති නැති බව, සැප දුක බව, හරි වැරදි බව, සාධාරණ අසාධාරණ බව, ධර්ම අධර්ම බව අවබෝධ කරගන්න මනසකට මිසක් අනින් කොල්ලක් මොනවදෝ තියනවා කියලා නැටුවට ඒකේ තියෙන්නේ අනාවබෝධය විතරයි. නැත්තම් මිත්‍යා දෘෂ්ටියක් විතරයි. ඉතින් ඒ වගේ මිත්‍යා දෘෂ්ටික ලියලා තියෙන පොත්වල සයිස් එක බලපුවාම ඉන්න ලොකු කකුලට වැටුනොත් එහෙම පිටිපතුල ඉටිපෙන සයිස්. පුස්තකාලයකට මුන් ගිහලා බලන්න තියෙන පොත් කන්දරා. මේ නොමග යවන්න කරලා තියෙනපක්. ඒකනේ හැම ඒ කුණුවරෝ පොතකම මුළු පිටුම තියෙන හිමිකම් ඇවිදී ඇත කියලා. කොපි කරන්න බෑ. ඉලෙක්ට්‍රොනික විදිහට හරි ගන්න බෑ ගත්තොත් නඩු කියලා. බුදුරජාණන්සේ දේශනා කරපු සූත්‍ර පිටකේ කිසිම තැනක හිමිකම් වෙවිලා නැහැ. නිකන් දෙන්න. කිසි කෙනෙක් බලන්නේ. කිසිම කෙනෙක් බලන්නේ. ඒක තියද්දී බලන පොතුයි එහෙම මේ ශක්තිය තියෙන පොතයි අරගෙන බලනකොට අද වෙනකොට පුදුමාකාර ඔළුව හිට ගැනීමක් තියෙනවා. ගැඹුරට අපිට තේරෙන්නේ නැහැ අපිට පාළි තේරෙන්නේත් නැහැ ඔබ තේරෙන්නේත් නැහැ කියලා ඒ පිළිවෙලට කුණුවර පැත්තේ පොතක් කරගත්තා ටෝච් එක ගන්න රෑ බලන්න කුණුවර පොත් මේක තමයි ස්වභාවය ඒක අපි කෙනෙක්වත් නොදන්න රහසක් නෙමෙයි අද විතර පොත් ලියන අද විතර පොත් දර්ශනය කරන කාලයක් ලෝකෙම ඇත්තේ මොකද අරන බලන්න කොතනද මේ ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිවසන කරන බුල කියපේක අන්තිමට බොරු කරා මුල අග කියන එක මුල වෙනකොට බොරු කරලා. බුදු ඥානයෙන් මේකට දාන වාදේ තමයි කලින් කියනකද දැන් නැහැ. මේ මේ කියන එක කලින් නැහැ. මේ කියන කතාව සම්පූර්ණ චප්ල භාවයක් නෙකේ. ෂට භාවයක් නෙකේ. මායාවී භාවයක් නෙකේ. ආන්නේක පෙන්වලා දෙනකොට ගුරු දෙවිතරා වෙනවා. පුත්‍රිකව පහර දාලා. ඒක සර්වඥයන්ගේ පහර දෙන විතරක් නෙකේ. උන්වහන්සේ මුල ධර්ම ඉදිරිපත් කරලා තියෙනවා. ත්‍රිපිටකය කියලා එකක් තියෙනවා. ධර්මයක් කියන එකක් තියෙනවා. ඒකේ ಗುಣ වශයෙන් පෙන්වනවා ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිෝසాన කල්යාණ. ඒ නිසා කාට හරි අවශ්‍ය වෙනවා. මේ යන්නේනකොට හවහඳක් බැලුවා වගේ මේක කරන්න බෑ. මේකට බහැලා. මේකත් එක දැනගෙන මේ වැඩේ කරන්න ලොට්ටක් අරගත්තොත් අය කිලෝරක් නැහැ. අච්චරයි මෙච්චරයි කියලා ඒ දැනුමේ කෙලවරක් ඇත්තේ නැහැ. ඉතින් ඒක හැම වෙලාවෙම ඒකත් එක්ක රණ්ඩු කරන්නේ ඉදurang පිනවීමේ පොත්පත් කියලා. මිදුණක් පිටිනේ පත්පත් වලට තමයි ඇදලා යන්නේ. මේකේ එහෙම මිදුණක් පිටින ගතියක් නැහැ. ඉතින් ඒ නිසා සත්පුරුෂ සත්පුරුෂ ගතිය, සද්ධර්ම අසද්ධර්ම ගතිය පේනම කෙනෙකුට මම දවස ගත කරනකොට කොච්චරක් මේ බුද්ධ භාෂිතයට නැත්නම් මේ ශ්‍රාවක භාෂිතයට අහුම්කම් දෙනවද? එහෙම නැත්නම් මේ නන්දමාලිගේ සින්දුයි, මයිකල් ජැක්සන්ගේ සින්දුයි අහන්න කොච්චර ගන්න පිළිතුරු. ඒක ඉතින් ඉච්චරම මේ මේ චීන කන්නඩියක් දාන්න ඕනේ නැහැ. ඒකට බැලුව බැලමටම පේනවා. අපි දවස ගත කරන්නේ කොහොමද කියලා. ඒක නිසා අපි මේ අහන බලන දේවල ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිෝසాన කල්යාණ, මුල යහපත්, මැද යහපත්, අග යහපත් කියලා අපි සිංහට දාලා තියෙනවා. අන්න ඒක දිහා බලන්න Tamanට අයිතියක් තියෙනවා. ඒකෙන් තමයි අපි සසරණ අසරණකම තේ. අර කොහොම හරි පොළට ගියොත් ඉතින් අර ඔය කියන නාටකන ගතියක් තියෙනවා. නමුත් මේ ධර්මයේ ධර්මයේම හිටගෙන ඉන්නවා. ඔය කවුරු සපෝට් කරුවේ නැතත් උදව් කරුවේ නැතත් ඉන්න කැමති වෙලා වෙනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කොටේ අපි ධ්‍යාන කොච්චර රවුම් ගහලා තියෙනවා. මේ සත් ධර්මයේ තියෙති කොච්චර රවුම් ගහලා තියෙනවද වටම ගිහින් අන්තිමට ගෙටම ඉන්න බලනකොට ඔය කියන තියෙන ඔක්කොම ධර්ම මේකේ තියෙනවා. බලන්නේ නැහැ. බලන්නේ නැහැ මොනවා හරි කියලා පැත්ත කරලා. ඉතින් මේ ඔක්කොම මේ තියෙන බාධක කපාගෙන දවසක මේකට වැටුණට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. ඒ ධර්මයේ තියෙන අචල ගතිය, නොසලෙන ගතිය, ඔය කවුරු වාද විවාද කෙරුවා සුළුසුලන් ආවත් මගම නැත්තේ. මමගේ මනසේ කවුරුද අටේ පන්ති නවයේ පන්ති වෙනකොට බුද්ධහම ගැන නතර කරා. එළොස් අපි ගියා විද්‍යාව විශ්වවිද්‍යාලය. අපි ලොක්කෝ පන්තියේ ඉස්කෝලේ හොඳම කට්ටිය තමයි විද්‍යාව විෂය. ඊට පස්සේ බුද්ධාගම තහනම් සිංහල තහනම්. විද්‍යාව තමයි කෙරේ. ඊට පස්සේ අපි අර සිංහල බුද්ධාගම ගන්න කට්ටිය කලාකාරයෝ කියලා හිතාන කොමර්ස් කරන කට්ටිය කියලා පහත් කරලා හලකන විදිහට ආවා. ඒ ඔක්කොම නිකන් සාමාන්‍ය කල් බැංකු යල් බැංකු දේවල් කරන කට්ටිය කියන්නේ. විශ්වවිද්‍යාලයට ගියාමත් අපි ඉන්නේ සයන්ස් ෆැකල්ටි එක නැත්නම් සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළු කියලා කියන්නේ සංස්කාරෝනේ පදේ කියන්නේ සියලු සංස්කාර වෙනසෙනසු කියන සියලු සංස්කාර වෙනසෙනසු අපි සියලු සංස්කාර වෙනසෙනසු කියන කොහොම පාත්‍රත්ම සතු. ඒකෙන්ද මේ ධම්මික හඳුර මේක කියනකොටත් මට එනවා මේ කියන්නේ ඔය දෙන ගැනමක් නෙමෙයි මේ අයිසෙක් නිව්ටන්ගේ පොරවල්. ඒගොල්ලෝ ඇවිල්ලා නේමද නොබෙල් ප්‍රයිස්ද බෙල්ජියම් ප්‍රයිස් එක ඔක්කොම ලැබිලා තියෙන ඒගොල්ලන්. බුදුහාමුදුරගෙන වචනයක්වත් ආසියාකර එකෙකුටවත් දීලා තියෙන තෝ වචන වැඩක සම්මානයක් දෙන්නේ නැහැ. මේක නිකන් තීරමක් නැති වැඩේ ඒගොල්ලන් පැත්තට බලන්න. ඊට පස්සේ මේ අවුරුද්ද දෙකක් ගියාට පස්සේ මම හැමදාම දුකතරමට යනවා. ඊට සංස කතා කළා. මේ කියනවා මේ සංස බලන්න මේකේ වෙන තමයි කාරණාව තියෙන එක තේරෙන්නේ නැහැ කියලා. ඒක තමයි මහත්ය ඇති. ඒක තමයි ඕන වෙලාවක මෙන්න පුස්තකාලේ තියෙනවා. මහත්ය ඇවිල්ලා ඕන පොතක් ගෙනියන්නේ. ඉතින් මම ගිහිල්ලා ඔය කිව්වා. කියනකොට 130ක්වත් තේරෙන්නේ නැහැ. මොකද ආලිය විස්තර කරලා තියෙන සංස්කෘත භාෂාවෙන් අලිමදිවට අහරා. මෙලොව දෙයක් තේරෙන්නේ. මේ මොකද්ද සංස්කාර ගතියක තියෙන මේකේ යටගම් කියනවා කියලා ගලනවා. හම්බ වෙන කෙනෙක් හම්බෙච්චාම කියලා අහගෙන බලාගෙන බලාගෙන යනකොට තේරෙන පටන් අරගත්තා. අපි මේ ඉගෙන ගන්න විද්‍යාවේ ඉගෙන ගන්න කුමාරකත් එක්ක බලනකොට මේක හරවත් සාරවත් ගන්න මෙතන තියෙන අරක ගේව දාපතුරු ගන්නවා කියලා කිසිම හරයක් නැහැ. හැබැයි මේක අර කාටවත් කියන්නේ නැතුව හංගලා කරපු නිසා මට හරි ගියා. කාට හරි කිව්වොත් මම රෙඩි කියලා පිටපත දුන්නා. බිත්වෙන්න. ඒ නිසා ඕගොල්ලන්ගේ දරුවෝ උනා යනවා දැක්කොත් ඕගොල්ලෝ ඒව අලකයි. බලක් කියලා කිය ඕවා කරන්න යන්න එපා. බොහෝ මට PhD එකක් ගන්න බලපන්. බොහෝ වගේ MSc එකක් ගන්න බලපන්. ඕව පසර දාන්න පුළුවන්. හෙට පෙරට පස්සේ එහි කරගන්න පුළුවන් කියන දැන් නම් හැබැයි ටිකක් ඒකේ මාරු වෙලා දැන් මේ ළඟදී ගියා මම විශ්වවිද්‍යාලය ගියාට පස්සේ මේ සතිය මේ භාවනා ගැන කතා කරන්නේ ආර්ට් පැකල්ටි එකේ නෙවෙයි ඉංජිනේරින් පැකල්ටි එකේ මෙඩිකල් පැකල්ටි දැන් සතිය කතා කරන පාරිසර බෞද්ධ අමාත්‍යංශ දෙන්නේ මේ ඩිපාර්ට්මන්ට් එකේ නෙවෙයි දැන් මේක සයන්ස් ඉංජිනේරින් පැකල්ටි එකේ මේ අපේ එක ජීවිතය ඇතුළත මේකට ඇවිල්ලා තියෙන වෙනස ඉතින් ඒ වෙනස මේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගැතියි. ටෙස්ට් වෙරිෆයි කරන්න පුළුවන් ගැතියි තමයි මේක ඇවිල්ලා. ඉස්සර තුනේ ඒක කටපාඩම් කරලා සිංහල බුද්ධාම කියලා භාෂා පස්පතේ උත්තර ලියන එක විතරයි. දැන් ඇවිල්ලා තියෙන්නේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ, සයන්ස් ෆැකල්ටි එකේ නැත්නම් මෙඩිකල් ෆැකල්ටි එකේ චෙක් කරලා බලන්න. ඒ මොකද මේක මේ ආදි කල්යාණ මැච්චේ කල්යාණ පරිෝසాన කල්යාණ කියලා ගහපා දෙන්න පුළුවන් ගැතියක් තියෙනවා. එහෙම සද්ධාවෙන් බාර ගන්න ගතියක් තියෙනවා. නමුත් කවදා හරි ඒක කෙලවරකට යන්න පුළුවන් ගතියක් තියෙන නිසා මුද්දම දැන් තියෙන ධර්ම වලින් ඒ මුද්දම ওই ලෝකේ තියෙන දැනුමමින්ද කියන මොනවා හරි පක්‍රමයක් කියනවා නම් ඒ කොයි එකෙම මේකට කවදාකවත් නිගරු කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේක මේ ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිෝසాన කල්යාණ කියනකොට බුදුසසුනේ හිටපු කාලේ පහ කාලේ දැන් අපේ පස්සේ කාලේ කියලා එහෙම උනක් ගන්න පුළුවන්. ඒකවල හිතනද එවැනි ධර්මයක් අහපු සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි වාගේ පිරිසකට මේක අරසා කරන්න ඕනේ කියලා මේ දසුත්තර සූත්‍රය නිර්මාණය කරන්න මොන්න තරම් දුර දැක්මක් අපිට. මේ තමයි පළවෙනිම තාමට මිනිස්යා ඥාන විභාගයක්. ඥානෙ ගොනු කරපු අවස්ථාව. මේකට කියන්නේ ඥාන ප්‍රස්ථාන. ඥාන විභාගය එපිස්ටමොලොජි කියලා කියනවා මානව ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි දැනුම අරගෙන පිළිවෙලකට හදලා ප්‍රස්ථාර කරලා වගු වලට දාලා සකස් කිරීමක් වෙලා තියෙනවා. ඒක මේ සාමාන්‍ය මානසික මනසේ පරිණාමයේ සුවිශේෂී අවස්ථාවක්. අපි දැනුම එකතු කරාට ඒ දැනුම ඔක්කොම ප්‍රස්ථාරගත කිරීමක් ගැන හිතුව පළවෙනි කෙනා තමයි සාල්පිත ස්වාමීන් වහන්සේ. ඒක නිසා ඒ යක්කරේ වඥාරාම හඳුරු කියනවා සාරිපුත් හාමුදුරුවෝ නොහිටින්න බුදුජානක ආර්ථකරිස්මක අවුත්තක කරපු දේශනා මතක තබා ගැනීම කරાવી ආනන්ද මහ ස්වාමීන් වහන්සේ සාරිපුත් සාංශරණී ආදියට බබුවලට දාලා දසුත්තර සූත්‍රයේ සංගීති සූත්‍රය වගේ දානකොට පේනවා ඒ දසුත්තර සූත්‍රය කියලා කියන්නේ 10 10 කොටුවක් ගහලා ඒක පිළිවෙල දාගෙන දාගෙන යන මොන්න තරම් ධර්මයේ පිළිබඳව පරිච්ඡයක් තියෙනවද උන්වහන්සේට අපි බුදුහාමුදුරු දීප නම වශයෙන් කියන ධර්ම දේනාධිපති කියලා හිතන්න මැද කොටුවක් නැති උනායි කියලා. හරියට මේ පැත්තට මේ පැත්තට දාන්න හිතා ගන්න පුළුවන් මේක මෙතනයි නැතිලා තියෙනවා. ඒ තරම් අර ප්‍රස්ථාරගත කරපු නිසා යම් තැනක හිගියක් ආවම ඒ පැත්තට මේ පැත්තට ගණන් කරන යාට මෙතන තියෙන්න ඕනේ කාරණා මේකයි කියලා හිතන්න පුළුවන්. ඒකට ඌණ පූර්ණයක් කරන්ද තර්කයෙන්වත් එන්න පුළුවන් කියන්නේ. අන්න එහෙම ප්‍රස්ථාරයක් තමයි ඔය දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් කරලා තියෙන්නේ. ඉතින් ඒ කරපු නිසා අවුරුදු 2600කට පස්සේ අද අපිට ආයේ මූල ආශ්‍රයට යන්න පුළුවන්. මේන් පස්සේ තමයි මේ සුතමය ඥානය ගැන කතා කරනකොට මේන් පස්සේ තමයි සර්වචනාංශයේ පරිණිරවණයෙන් අවුරුදු 600කට පස්සේ තමයි ලෝකේ තියෙන අනිකුත් සියලුම ආගම් වල ඥානය ප්‍රස්ථාරගත කරන්න පටන් ගත්තේ. ඒකට මූලික සැකෙල්ල ව්‍යාකරණය ක්‍රමවේදය දුන්නේ ප්‍රධාන වශයෙන්ම සාර්ථක සාමන. ඒ නිසා ඊට පස්සේ ලියපු පොත්වල හැම එකකම මේ ඒ ව්‍යාකරණය සහ ඒ රටාව පේනවා. නැත්තම් තිබුණා මේ විශේෂ ඥානයක් තිබුණා. ඒ ඥානය දෙකට යොමු කරලා එල්ල කරන්න පුළුවන් උනේ මේ ඥාන ප්‍රස්ථාන නිසා උදාහරණයක් වශයෙන් ගත්තොත් යකල ගැලක් ගත්තොත් ඒකේ අංශු විසිරලා තියෙනවා. නමුත් මේ කාන්දම් කෙරුවට පස්සේ උතුරට ඇහෙන ගැටයක් තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? යකඩ කැල කාන්දමක එක විදිහට අතුල්ලගෙන අතුල්ලගෙන යනට යකඩ කැල කාන්දම් වෙනකොට බරේවත් හැඩේවත් මොන වෙනසක්වත් දෙන්නේ අංශු දිශාකට දිශාකට වෙච්ච ගමන් මේ මැදින් ඉල්ලපුවානේ කොයි වෙලාවෙත් ඇදෙන්නේ උතුරට ඒසා දැනුම මහ බරක් මේ දැනුමේ තියෙන එකලස මේ දිශා නැතිය ඒක තමයි නෛර්යාන තත්ත්වය කියලා කියන්නේ. ඒක ඕපනයික ගතියක් තියෙන. ඒකේ තල්ලුවක් තියෙන. ධර්මයේ තියෙනවා සක්කාතෝ භගවතා ධම්මෝ සම්පිටිකෝ හම්දෘෂ්ටික වශයෙන් තමයි බලන්න පුළුවන්. අකාලිකෝ තේරුම් ගන්නවත් එක්කම වෙනවත් එක්කම තේරුම් ගන්න. ඒ අතරේ කාල පරාසයක් නෙමෙයි. ඒයි පස්සේ ඕනකට ඇවිල්ලා කියතයි උඹට දැක්කේ නැතර මෙතන වරේ මම මෙන්න මේක බලන්න ඕන කියලා පෙන්නුවොත් ඩොක්ක කරනවා විදිහේ. පොට්ටේ කොටුනක් තියෙනවා. ඒ තරම මේක ඒපසිකයි ඕපනයිකෝ. ඒක ඕපනයින කරන ගතියක් තියෙනවා. කාන්දම් කියන්නේ හැම වෙලාවෙම උතුරට හැරෙනා වගේ ධර්මය ධර්මයේ සඳහා විතරක් නෙවෙයි මනුෂ්‍යට තේරුම් ගත්තට පස්සේ ඒකේ පොඩි තල්ලුවක් තියෙනවා. ඒ කියන්නේ විදුලියක් පයරකටගේ විදුලියක් යනකොට ඒකේ භ්‍රමණ වේගයක් තියෙනවා. කරකෝණ ශක්තියක් තියෙනවා. ඒක තමයි අපි කොයිල්ලක් හදලා මෝටරේට දැම්මට පස්සේ අන්තිමට ගුරුණ ශක්තියක් බවට පත් වෙන නිසා මේ ධර්මයේ ස්වභාවයෙන්ම ගැප් වෙච්ච ඕපනයිට් ගතියක් තියෙනවා. ඒ ඕපනයිට් ගතිය තමයි මේ ප්‍රස්තාර කරලා සාරිපුත්තු සාංශ අපිට පෙන්වන්නේ මෙන්න මේ මේ කරුණු දැනගන්න ඕනේ ඒක බොහෝ උපකාර වෙන සුළුයි කියලා. තොගේ නෙවෙයි බලපාන්නේ ප්‍රමාණය විතරක් නෙවෙයි බලපාන්නේ ඒ ගුණයක් ගුණාත්මයක් තියෙනවා. ඒ ප්‍රමාණීය සහ ගුණාත්මක ගතිය දෙක තේරුම් කරගන්න බැරි වුණොත් ධර්මේ බරක් වෙනවා බෝලෙ පිට අහකුර පැටවෙනවා. අද වෙලා තියෙන්නේ ඒවා තේරුම් අරගත්තට පාවිච්චි කරන්න දන්නේ නැහැ කියලා දෙන්න දන්නේ නැහැ. නිසා ධර්ම තියෙනවා දැනවති වුණාට ඒකේ ප්‍රායෝගික ශක්තිය නැහැ. නමුත් මේ බුදුසසුනාචෙ පින්න නැත්නම් මේ ආර්ථික සාන්තිය පින්නට හදන මේ සුත්තදර සුත්ත සංනිච්චය කියන ගතිය තියෙන්නේ. ඒක වැඩෙන්න වැඩෙන්න මේ පුද්ගලයා මේ පැත්තට ඇදෙන ගතියක්. නැති ගතිය ඒක කියනවා අයස්කාන්ත කියන කාන්දන් වලට මේකෙත් නිකන් තියක් තියෙනවා ධර්මයට ඇදලා යන ගතියක් තියෙනවා ඉතින් ඇදලා යන කෙනා ධර්මයට බැහැදලා යන්නේ නැති කෙනා අනිවාර්යයෙන්ම කාමයට අහු වෙනවා යනකටයි අසත් ධර්මයට හම්බුනාට පස්සේ ඒ ආදි කල්යන මජ්ජේ කල්යන පරිෝසాన කල්යන කොච්චර හොඳද කියලා කියනවනම් ආදී කල්යන මේකට බැසගත්තා අවසාන නිවන් දකපු කෙනාගේ ලක්ෂණ ගුණ රස යාට තේරෙන්න පටන් ගන්නවා. නිවන් දකපු කෙනාගේ ගුණ ධර්මයට බහප ඕන කෙනෙකුට තේරෙනවා. සම්පූර්ණ සාක්ෂාත් කියලා නැත්තම් 100ක් නැති වුණාට පොඩ්ඩක් කාන්දමක් අරගෙන මේ යකඩ එක ඇතුළුවොත් ඒක අර උතුරට එන්න ගතිය දෙසරයක් අදිනකොට මේ 3 4 5 6 යනකොට ඒක බාධා බිඳගෙන යන ගතියක තියෙනවා. ඉතින් ඒ තරමට මේ ධර්මයේ අපි ඉන්දියාවට යන්න ඕනේ එහෙම නැත්නම් අන්වල්ට යන්න ඕනේ මොනම දෙයක්වත් නැහැ. ධර්මයේ තියෙන්නේ ඒකට බැහැලා කටයුතු කරන එකනට ඒක අතහරින්න බැරි තරම් ඒක රසයක් තියෙනවා. බැහැලා කටයුතු කරන නැති එකනට මේක කියාවේ වගේ භූගෝලය වගේ ප්‍රජාචාර වගේ විශයක් විතරයි. ඒ නිසා යම් කෙනෙකුට ඒ ධර්මයට ඇදිලා යන්න හේතුව කොච්චර ඇදිලා යනවද කියනවා නම් අම්මා අප්පා තායි. වස්තු බෝධලතායි. මොකක්වත් නැතුව දමලා ගහලා යන්නේ. අරව නරක නිසා නෙවෙයි. ඊට වැඩි මොකද්ද සාන්ති කරගතිය. වැඩි මොකද්ද ඝර්ෂණය අඩු ගතිය. ඊට වැඩි මොකද්ද සැප ඉලවන ගතියක් මේකේ තියෙන. මේ අම්පූර්ණ අවබෝධයලා නෙවෙයි. පොඩි ඩිංගිත්ත දීපු ගමන් ඒකෙන් එන ඒ ඒ ක්‍රිකින අපි උත්ප්‍රේරණ ශක්තියක් වෙනවා. උත්ප්‍රේරණ ශක්තියට ඇදලා හින්ද පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා අපිට ඕන කරලා තියෙන්නේ මේ නගින කෝච්චිය කොහොමද අපේ පෙට්ටිය පටවල මොන ගන්න කියලා ඊට පස්සේ කොච්චර කියනවා. ආරම්භයේ දුන්නට පස්සේ ඒ දිගට ඇදලා යනවා. ඒ ආරම්භයේදී කියනවා සුතමේ ඥානය. ඊට පස්සේ යනකොට තේරෙන දෙයට කියනවා චින්තාමේ ඥානය. අවසානට වැටෙන දෙයට කියනවා භාවනාමේ ඥානය කියලා. නිසා සුතමේ ඥානය අවශ්‍යයි. හැබැයි ඒක අර විදිහට මේ පූර්වගතිකේ හකුරු පැටව වගේ නැතුව ඒ ක්‍රියාවත් කරන ගමන් වුණොත් තමයි ඒකෙන් හරියට හැදෙන පැලයකට වතුර වැක්කිරෝවා. මේක නැති වුණොත් එහෙම මේ පැලේ වර්ධනය අඩු වෙනවා. ඒකේ බොරුවේ පඬිස්වාංශ කියනවා. වතුර වැඩි වුණොත් ගලේ මුල කැපෙනවා. මුල ගුණ මේ රෝගයක් වෙනවා. අද වෙලා තියෙන බෞද්ධ සිංහල බෞද්ධයට වතුර වැඩි වෙනවා. සුති වැඩි වෙලා ගහනික හේ බානවා බලනකොට. එතකොට තියා රෝහි වක් කරනවා. පාංශු ජලයේ ප්‍රමාණය නැගලා ගහ මුල නරනවා. ඒසයි සුඛේ යන්න ඕනේ හරියට මාත්‍රාව. ඒක හැමෝටම වෙන්නේ. ගොඩක් සුඛේ දැනගෙන ක්‍රියාව අඩුන මුලගුණ වීමේ රෝගය. භාවනා කරන්න ගියාම අපට සුද්ධ කරගන්න බණ අහගන්නවත් තැනක් නැති වුණොත් එහෙම මේ සුත්තේ මදිවීමේ අඩුපාඩු වෙනවා. ඉතින් ඒක සමබර වෙනවයි කියන එක තමයි මේ අනාථ සනාථ ධර්මයේ තේරුම් ගන්න දේ. අපි කොච්චර ප්‍රයෝජනෙ සලකලා මේ බණ අහලා කටයුතු කරනවද එහෙම නැත්නම් ඒ නට්ටු යන නිසා කරනවාද? එහෙම තු බණ ඕනේ නැහැ මට තනියම නිවන් දකින්න පුළුවන් කියලා හිතනවාද මේ මත දිහා බලනකොට කොතනද සනාත භාවය කියන කොතනද අනාත භාවය කියලා තේරෙන්න නැත්නම් Tamanට මේ නාත කරන ධර්මේ නාත කරන භාවය තේරෙන්න ආරම්භෙදි වෙන්නේ නැහැ. ටිකක් දුර යනකොට තමයි ඒක තේරෙන්නේ. ඉතින් මේ ධර්මය සාත්තන් සවියන්දන අර්ථ සහිතයි ඒ පද දෙකක් ගත්තොත් සරුවචන වාසේ දේශනා කරපු පද දෙකක් ගත්තොත් මොනම විදිහකින්වත් ඇලපිල්ලපා පිළපත් වෙනස් කරන්න බෑ. ඒක හරියට ආණ්ඩු කරන ව්‍යවස්ථාවක්. එහෙම නැත්නම් උසාවියේ දෙන තීගයක් වගේ. ඇලපිල්ලක් වෙනස් කරොත් පාපිල්ලක් වෙනස් කරොත් ඔක්කොම ඒ තරම්ම මේකේ පුදුම කේවල පරිපූර්ණ භාවයක් තියෙනවා. ඒක නිසා මේව යම් මන්තරවාග. විතර මේ සූත්‍රයේ කියවනවනේ මොකද්දෝ සිද්ධ වෙන ගැටියක් තියෙනවා. ඒක නිසා පරිශන කරනවා ඒ සූත්‍රයක් කතා සූත්‍රය දේශනා කරගෙන ඉන්නකොට වතුරට ඒක ඇහෙන්න සලසවුවොත් ඒකල වතුර ක්‍රිස්ටලයිස් වෙන්න ගත්තොත් ඒ ක්‍රිස්ටල් එකයි වෙන දෙයක් ඇහෙනකොට වතුර ස්පටිකීකරණය වෙනකොට වෙනස ගත්තොත් පැහැදිලි වෙනසක් ඒක නිසා වතුරට උනත් ඒක අහගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒකට කියනවා අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි කියලා පරිපූර්ණ ඒක නිසා ඒ ධර්මයක් දේශනා කරනකොට ඒ ඇති වෙන good vibration එහෙම නැත්නම් ඒන යහ කම්පන වේගය ඒ බුද්ධ ඥානසේ පටන් ගත්ත එක අවුරුදු 2600 පුරා අද දක්වාම යනවා. ඒ අතරමැද මේ මයිකල් ජැක්සන්ලා එන්නේ නැහැ කෙනෙක් නෙවෙයි කියන්නේ. ඒකට යන කට්ටිය ඒකට ඇදලා යනවා. මේකත් තාම තියෙනවා. ඉතින් ලංකාවට ඒකේ ගෞරවයක් තියෙනවා. ඒක රැකගත්තා. එතන පොත්වලට ලිව්වා. නමුත් භාවනා ගැනපත් බලනකොට කියනකොට ලංකාවට නිකන් කන් ලාවට වගේ තමයි ඇයි. ලංකාවේ නිකන් කන් ලාවට යන ගතියක් තියෙනවා. ඕ සතිපට්ඨාන ඕක අපිට කියලා දෙන්නේ නැහැ. අපි දන්නවා මොකද සතිපට්ඨාන කියලා හෙවොත් ඒක දන්නේ. හැබැයි ඒ සතිපට්ඨාන ඕනේ ඒක අපි දන්නවා. අන්නේ වගේ මොකද්දෝ පිටකර වෙච්ච ගතියක් තියෙනවා ශ්‍රී ලංකාවේ. සකල දෙවි පිළිවිලක් කාය කට්ටියත් එක්ක වැඩ කරනකොට අමුතුම දෙයක් වෙලා තියෙනවා. මේ අපිට ගෞරවයක් තියෙනවා ත්‍රිපිටකේ ලියාගත්ත. ඊට පස්සේ අටුවාව සම්පූර්ණයෙන් ලංකාවේ ලියලා තියෙන්නේ. ඒ නිසා දීලා තියෙන හැම නිදර්ශනයක්ම ලංකාවේ ඉච්ච සිද්ධි ලියලා තියෙනවා. ඒක හරියට බුදුම රට සලකන්නේ හරියට තඹගෙනේ මක්කම ගියාම අර අල්ලාහ් කියලා නම්ුණා ගැතේ. අජ්ජි වන්දනා කරපු කෙනා. like what did you mom කියලා. ඒ වගේම ඒ බුරුම රාජ්‍යයේ තියෙන කාලේ 11 වෙනි සතවර්ෂ වගේ ලංකාවට හාමුදුර කෙනෙක් වෙනවලු රජුරෝ. ඒකල ගියාට පස්සේ පත්ත ලංක කියලා නම් තමයි කියලා. මේ ලංකාවට සැපක්. ඇවිල්ලා ගියත් ඇතුළේ ඒ තරම යන්නේ අටුවක් වගේ සියලුම භාෂා විශාල ඥාන ඔක්කොම තරගල වෙනවා. ඒ ලංකාවට ආව තම්බි මක්කම ගියා වගේ මේකේ බුදුම දැනුවත් කියලා තියෙනවා. තාම ඒක ලෝකේ තියෙනවා. ලාංකිකය තුල තියෙන සූත්‍ර පිළිබඳ අවබෝධයට කවුරුත් වගේ තාම ඉස්සතමන ගතියක් තියෙනවා. ඒක પરම්පරාවට යනවා. ඉතින් ඒ ඒක වටිනකමක් තියෙනවා. නමුත් ඒක භාවනාට යොදා ගන්න ධ්‍යාන ඒකේ කේවල පරිපූර්ණ භාවයේ පෞද්ගලික අවුරුදු 40 තුළ වර්ධනයක් වෙන්නේ. ඒ වර්ධනයට හේතුව බටේ රටවල් මේක ගත්ත නිසා බටේ රටවල් අනුව ෆැෂන් එකට ගිය එකක් කියලා කියන්නත් බෑ. ඒකට ඇත්තටම Tamanට නිවන් දකින්න ඕන කියලා කියන්න බෑ. ඉතින් ඒකට අපි හතිපාදලේ දාපු උපමානේ තමයි රෝග සුව කරන දාසින් හෝ සුවසේවාව සඳහා භාවනා කරනවා නම් පක්වගන්න කියලා අපි කියනවා. නෑ මේක හෙදකමක් සඳහා ලෙඩ වෙන්න ඉස්සලා කරන දෙයක් කතා කිව්වොත් එහෙනම් පට බේරලා තියෙනවා වගේ කියන අපි අත් උපමානේ කියලා තියක් හරිද නැද්ද කියන දන්නේ නෑ. නිසා භාවනාවක් කරනකොට කවුරු හරි මේ අතවල් දෙකේ සනීප කරන මානසික රෝග දුරු කරන්න දැනුම වඩන්න ඥානෙ වැඩින්න කියලා කිව්වනම් පටවස්ස මේකේ තියෙන ඒව දෙනවා ඒව අපිට ලැබෙනවා අනිවාර්යයෙන්ම ලැබෙනවා නමුත් අවසාන කියන්නේ තමයි කියන්නේ ආයෙ වැරදි නොකරන්න එතෙන් දැන එකට යනකොට ගියොත් අපිට පේනවා මේ අවුරුදු 40 ඇතුළත අපිට කට බේරා ගන්න තරම් අපිට දැන් ස්පාසුවක් තියෙනවා ඒ කියන්නේ කේවල පරිපූර්ණ භාවයේ ඉන්නේ තමන් මේ භාවනාව කරන්නේ මේ රට්ටු කරන නිසා ෆැෂන් එකටද එහෙම නැත්නම් මට මේ තියෙන කරදර වලින් කරදරටපත් නොවි ලෙඩ නොවි බේරින් ගැනීමේ ක්‍රමයේදී කියලා හරියට බේර ගන්න පුළුවන්කමක් තියෙනවනේ ඒ සුත්තමේ ඥාණය නැත්නම් මේ ත්‍රිපිටකයේ තහසු ආර්ධා ධර්මස්කන්ධේ මේ සතිය කියන තනි වචනට පුංචි කරන්න හිතේ එච්චරම දක්ෂ වැඩක් නෙවෙයි ඒක නමුත් ඔක්කොම දැනගත්තත් ඒ සතිය නැත්තම් එහෙනම් එකක්. ඒ මොනවා නොදැනගත්තා සතිය දිගේ යනකොට මේක අපව ලැබෙනව වෙනවා කියනකොට වෙනම කතාවක්. අන්න ඒක තමයි අපේ යුගයේ ඇති වෙච්ච දෙයක්. ඒක තාම රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි දන්නේ නැහැ. නමුත් රට බේරගත්තොත් ඒ කේවල පරිපූර්ණ භාවයේ මේ ධර්මයේ තියෙන කේවල පරිපූර්ණ භාවයට දුඩම් ගොඩක් බදාගත්තා වගේ ඒකට බදාගෙන කරන්නේ. අපිට එකක් අතට අරගෙන ඒක සුද්ධ කරලා ඒක දිගේ අනිත් වලට යන ක්‍රමය යන ගියොත් අපේ මේ කෙටි ජීවිත කාලය ඇතුළත අපිට ඒක ක්‍රියාවත් කරන්න පුළුවන්. මේ සුතේ නතර වෙන්නේ නැතුව චින්තාමේතා භාවනාවේ පැත්තට යන්න පුළුවන්. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කළා කියනවා මේ කේවල පරිපූර්ණ භ්‍රමචර්ය අපි ගන්නේ කරනවා. යම් කෙනෙක් ඒ ධර්මයට යන්න යන්න අභ්‍රමචර්ය කියලා කියන්නේ කෙලසිච්ච ගතියක්. එයා උත්සාහ කරනවා Brahmacharya යන්න. Brahmacharya යනවා කියලා කියන්නේ ඒක සියයක ඒක බත්තක ජීවිතයක්. මම නිදාගන්නේ තනියදී. දවස ටික වෙලා බලනවා. ඒකෝ තනිව හැදෙන්නේ. ඉතින් ඒක පේන්නේ සාමාන්‍ය සමාජශීලී නැති පසුගාමි වැඩක් විදියට මොකද අපි පුරුදු කරලා තියෙන ස්වභාවයක් ඉදිරියට යන්න ඕනේ වේගයෙන් කතා කරන්න ඕනේ දක්ෂකම් පෙන්වන්න ඕනේ ඒකනේ සෝෂලයිස් වෙනවා කියලා කියන්නේ නමුත් මේකේ බුදු දානසෙ වෙන තියෙනවා කේවල පරිපූර්ණ භ්‍රමචර්යය කියලා කියන්නේ ඒක සීයක ඒක බත්තක ඒක චාරි ජීවිතය. ඒක හරියට වෙන්නේ සමාජයෙන් කොම් කරලා වගේ. යා කොම් වෙනවා. කොම් කරනවා නෙවෙයි. කොම් වෙන්න උත්සාහ කරනවා. අන්න ඒකයි ධර්මයේ ඇසීමයි අතර සම්බන්ධයක් තියෙන්නේ. වැඩි දෙයින් අහන්න අහන්න ඒක චාරි වෙනවා. ඒක බත්තක වෙනවා. ඒක සීයක වෙනවා. ඉතින් එහෙම නැතුව ඒ සබේ ඉඳගෙන ධනයා කෙරේ බැඳගෙන කුලයා කෙරේ බැඳගෙන ධර්මය අහන්න ගියාම එතකොට ඒ ධර්මයෙන් Tamanට සිදුවෙන අසරණ සසරණ භාවයේ මොකක්ද ප්‍රශ්න කරගතියක් තියෙනවා. අසරණ ගතිය තමයි වැඩි වෙනවා මේව කරනකොට මේ සමාජශීලී වෙන්න ගත්තොත් එහෙම නැත්නම් ධනයා කෙරේ බැඳෙනවා කුලයා කෙරේ බැඳෙනවා. එතකොට ඒ කියන්නේ අපිට තාම බයක් තියෙනවා අපිට සෙනගත් එක්ක හිටියේ නැත්නම් ඒකට අරසාවක් නැහැ. ඔය ධර්ම රස ලැබෙන්න ලැබෙන්න යාර සෙනගත් එකක් තියෙන්න පුළුවන්. තනිවෙන්න පුළුවන්. මොකද Tamanට ආත්ම විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒකෙන් කේවල පරිපූර්ණ භ්‍රමචර්යය. වෙන කිසිම ආගම කතා නොකරන එක. සර්වඥාන්සේ මූලික ලක්ෂණ විදිහට පිළිගන්නවා. පටන් ගන්නකොටම භවන ජීවිතේ නෙවෙයි මේ කතා කරන විසුතය. භවන ජීවිතේ කතා කරනකොටම අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියලා ලක්ෂුව තියන්නේ මෙතන. පුළුවන් නම් කැලිටපල්. පුළුවන් නම් ගහකොළ වාඩි වෙනවා. පුළුවන් නම් ශූන්‍යාකාරක හිටපන්. එතකොට පේනවා ඒකයි මේ සුත්තමේ ඥානයයි යෝගම අසරණ සසරණ ගතියයි. අතර මොකද්ද ත්‍රිකෝණාකාර සම්බන්ධතාවය පේන තියෙනවා. අසරණ කෙනා මුඛ කාර්යය එළිලා ජීවත් වෙනවා. සසරණ කෙනා එයා දන්නවා ධම්මෝ විනානත් පිතාච මාතා. ධර්මයෙන් තොරව මට මගේ ඉන්න කියන ධර්මයේ ආන්නේ වෙනස එක ජීවිතයක් ඇතුළත සිද්ධ වෙනවා නම් කාගේර ජීවිතයක එම සිද්ධ වෙනවා අපි කියන එකට කේවල පරිපූර්ණ භ්‍රමචර්යයකට එයාට බුදුජානනාසේ තවනනවා තමන්ටත් හිතන මේ පරිශ්‍රණය කළ බලන්න ඒක අපි මේ වගේ මේ නේවාසික වැඩමුළු ගෙවල් දොරවල් අයින් වෙලා ඔය කවුරු හරි වල දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැදුරක මුදියන්නේ මොකද්ද මේක ඇතුළේ තියෙන නිර්ආමිෂ සුඛයක් ඒක අනික් අයට කළ යුතුමයි කියලා හිතන්නත් එපා. ඒක කරන්නේ කියලා පහත් කළ සලකන්නත් එපා. මොකද අපි සංසාරේ මෙතෙක් කල් හිටියේ ඒක තමයි. අපිට දැන් එහෙම කොටන කරන කරන ගොඩක් ගැටියක් ඇත්තේ නැහැ. අපි යම් ප්‍රමාණයක් දීලා තිනවා. එහෙම කෙරුවොත් එහෙනම් සුතේ. එහෙනම් ඒ කියන්නේ සතරන ගැටියකුත් නැහැ. සුතයක් නැහැ. සුතේ ලැබෙන්න ලැබෙන්න තේරලා තියෙන්නේ. Taman tamanගෙන් පිළිච්ච ගැටියක්. Taman තමන් තුළ පරිපූර්ණ ගතියක් එන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ වෙනවත් හැකියාවක් නැහැ. ධර්මයේ වෙනවත් හැකියාවක් නැහැ. සංඥා වෙනවත් හැකියාවක් නැහැ. ඒ නිසා යම් කෙනෙක් ඒ කේවල පරිපූර්ණ භාවයේ පරිෝසහන කල්යනායට ගියොත් එයා කුත්‍රීදී වෙන්නේ කාටවත්. බුදුන් කෙරෙහිවත් විශ්වාසය නැහැ. විශ්වාසය ඕන කරන්නේ නිවන් දකින්න ගන්නවා. නිවන් දැක්කම බුදුහාම මොකටද? අස්සද්දෝ කියලා නාද දෙනවා බුදුහාම වෙලා. එයාට ආයේ ශ්‍රද්ධාවක් නැහැ මොකද ඔක්කොම අත්දැකලා තියෙනවා මොනවාට ශ්‍රද්ධාවක් අකටඤ්ඤෝ කාටෝකල් කෘතුණ සත්කාරපා ඒකසල බුමුණානේ තමයි මේ භ්‍රමචර්ය රැක්කේ උඹයි හම්බ කරගත්තේ ඒ නිසා කාටෝකල් පිටුද කරන ගාන්ධිට පුදන්න මොකක්වත් ඕනේ ඒක නිසා අමුතුයි ඒ බුදුජානනාංශයේ විතර ඒ වගේ කුරුද වේදී භාවයේ සලකන කාලෘතු සාන්තෝගේ කුරුද වේදී භාවයේ සලකන කෙනෙක් ඇත්තෙත් නෑ ලෝකේ ඒ වගේම ශ්‍රද්ධාවන්ත. නමුත් කියන ධර්මයේ ඔබට කොච්චර උදව් කරනවද කියනවනම් මේ රුටි අඹ ඒ කොම් බන්ධනේ නිදහස් කරලා දානවා. ඒක කවුරක්වත් යකේ නෑ මොකද අනාථ නෑ දැන්. කාහිවතය සරණක් අරයට සරුත් ගන්න ඕනේ, මෙයාට පඳුල්ලන්න ඕනේ, මෙයාට පින් කැටේට සල්ලි දාන්න කිසිම බන්ධනයක් නෑ. මේ ධර්මය ඇති කරලා දෙන්නේ සනාත භාවය. ඉති සනාත භාවය ඇතිකරන මේ සුත්තමය කොටසක් මේ කතා කරන්නේ. යම් හේකින් මේ භ්‍රමචර්ය සඳහා තථාරූපස ධර්මං බෞසුතාවෝ කියන ධර්මයක් අපි බෞසුත්‍රීන් සඳහා කියනවා අපි දැන් සාමාන්‍ය ත්‍රිපිටකය කියලා අපි තේරවාද වශයෙන් සඳහන් කරනවා ඒකෙදී සුතා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පරිවිජ්ජා කියලා ඒ අහපු ධර්මය ධාරණය කරගන්න ඕනේ මුنين නම් කලයකට වතුරක් කියලා වගේ මේ යවුව මේ ගියා ඒකට කියනවා මේ අපි ඔඩොක්කුවේ යමක් තියාගෙන නැගින නැගිටකොට බිමට හැලෙනවා. බනමඩුවේ ඉන්නකම් බනහා. එළියට ගිහ ගමන් බුලත් ටිකක් කාලා කවුරුත් එක්ක කයි වල කියන කියලා ඔය යන්න පටන් ගන්නවා. එතකොට අර ඉඳගෙන ඉන්නකම් විතර පොඩොක්කේ බන තිබ්බා. නැගිටිනකොට ඇහැයි. ඒකට කියන්නේ ධාරණය කරනවා කියලා. මේ ධර්මයේ ධාරණය කරනවා කියලා කියන්නේ ඒකේ අංග අංග ප්‍රත්‍යංග ව්‍යඤ්ජනාන ව්‍යඤ්ජන හොඳට ලියලා හරෝ තියාගෙන ඉති දරා ගන්න ප්‍රමාණය තේරෙනවා එක සැරයක් බලනකොට හරියන්නේ නැහැ. බණ කියන එකේ ගතියක් තියෙනවා නැවත නැවත අහන්න. නැවත නැවත අහනකොට ඕනෑම වස්තුවක් එපා වීමක් වෙනවා ධර්මයේ විතර රසවත් වෙනවා. ලෝකේ තියෙන ඕනම දෙයක් නැවත නැවත කරනකොට එපා වෙනවා. අපි නැවත නැවත කරන්නේ විභාගේ පාස් වෙනකම් කරනවා. ඒව කටපාඩම් කරනවා අනේ මේ කරනවා විභාගේ ලියලා ආපු දවසේ මට පුදුම සතුටක් තියෙනවා පොත් පෙට්ටිය අඳියාගෙන තනු කරා නැද්දකි ආයේ මොකක්වත් නැහැ පේන වුණාට පස්සේ ආයෙ ගොඩට ගන්න වෙනවා මම හරියට පේල් වෙනවා නැත්තම් ඇවිල්ලා ඉවරලා ඒක අඳියාගෙන තල්ලු කරන පුදුම ආකාරයක් තියෙනවා ඒ තරම්ම මේ ලෝක භෞතික ඥාන තුප්පයි තුච්චයි මේක නෑ යම් කිසි කෙනෙකුට නාද කරන ගතියක් ආවනම් යාර තේරෙනවා අහපු දෙයම නැවත අහනකොට අසුතං සුනාති සුතං පරියෝදපේති කාංකාං විතරති ඉති මුජ්ජ කරෝති චිත්ත මනස පසීදේ කියලා නාහපු දේවල් අහන්න හම්බ වෙනවා. අසූ දේවල් පිසුතිය. වටෙන් වටෙන් අද අද පළතුරු තිබුණ දේවල් කෙලින්නට පටන් ගන්නවා. දෘෂ්ටිය ඍජු වෙනවා. අහනකොටම සතුටක් එනවා. මම මේ අහන්නේ නෛර්යානික සත්‍යන්නේ කියලා ආදි කල්යාණ මැදේ කල්යාණ පරිවසා කල්යාණ තේරෙනවා. ඊට පස්සේ ඉති දරාගත්තම ඒක වචසා පරිචි පරිචිත ගලපලා බලන මේ මිනිස්යා මේ මවාපෑමක් කරලා පෙන්වනද ඉන්ද්‍රජාලයක් කරලා පෙන්වනවා එහෙම නැත්නම් ඇත්තටම මෙහෙම දෙයක් මේ ලෝකෙ වෙන්න පුළුවන් ඇයි එච්චර මිනිස්සු මොකද වෙන්න පුළුවන් මේ කියලා එයා අනුමාන කරනවා ණය විපස්සනාට දාලා වචසා පරිචිත මනසාරුපෙක්කියට සිතන මේ කරලා ඔය කියන එක සතිය චිත්තක්ෂණ පැවැත්වම අපිට තියනවාද පුළුවන්. චිත්තක්ෂණ දෙක තුනක් පාත්‍රන එක වැඩි වෙනවා. ඒ වරත්තන් ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොටයි කොයි දෙයකට සතිය පාත්‍රනනේ මොකක් හරි වර්ධනයක් වෙනවාද කියලා අපි මානසික පිරික්සා බලන එකට අපි කියන කුසල ඡන්දේ කියලා. අන්නේම කරනකොට තමයි අර සූත්‍රමය වාසිය ලැබිච්ච දේ ඇටුවක් බහැලා ඇතුළට බී ගන්න ගතියක් එන්නේ. එතකොට විතරයි ආගිය අතුරුන මිත්‍යා දෘෂ්ටි අපි මෙතෙක් කල් කොහෙද ගියේ? මේක පාර තියෙදි කොහෙද මේ යන්නේ කියන ඒ දෘෂ්ටි ඍජුවීම වෙන්නේ එක බණක් ඇහුවට වෙන්නේ. ඒක නැත්නම් හිතේ තියාගත්තත් නෙවෙයි. ගොඩාක් ඒක භාවිත බහුලීගත කරන්න. ඒක නිසා ධර්මයට බැසට පස්සේ අත්තරද්දා කියලා දෙයක් නැහැ. හැමදේම ඉදිරි ගමනට එකතුවක් තමයි. මේ කිසිම තැනක නෑ කාටවත් මේ හදිස්සි වෙන්න ඕන කමක් ඕ අහවල යට ඉවර කරන්න ඉතලා ඉවර කරන්න ඕන කියන කතියක් නෑ ඉතින් යම් වෙලාවක මේ විදිහට ඒ යථාරූපස්ස ධර්මා සුතා ගතා පරිතිතා මනසාන පිටිතා වික්ඛ්‍යා සුප්පට වික්ඛ්‍යා කියන මට්ටමට මේ ජීවිතේ අපිට ධර්මයේ යම් කොටසක් පසවිඳින්න පුළුවන් වුණා නම් සර්වඥාචර්ය අපිට සාහිත්‍යයක් දෙනවා මුන්න තරම් දුක්ඛිත විචිත්ත මරණයක් වුණා එයා ඊගාට සුගතිගාමී වෙනවා මේ ජීවිතයේදී සුතාදතා පරිචිතා මනසාන පිට්ඨිතා ditthiya suppati vichchaha කියන මට්ටමට එක අංශුවක් හරි පිරිසුදු කරලා දැක්කනම් ඒකෙන් එන ගොනුව කොච්චරද කියනවා මරණාන්තික භයානක සම්පූර්ණ කැළඹිල්ලෙන් මරණය හිත වුණත් අර ධර්ම ශක්තියට එයා ගිහිල්ලා හොඳ තැනක උපදිනවා. ඒක උනාට පස්සේ කල්පනා කරලා බලනවා මම මේ මෙච්චර දුක්ඛිත මෙච්චර අවුල්සහගත මෙච්චර වික්ෂිප්තමන් කෙනෙක් මැරිලා මං කොහොමද මේ හොඳ දැනකට ආවේ මොන මොන මොන වේගෙන්ද ආවේ කියලා. එතකොට යාට සතුප්පාද කියලා මං ගියාත්මේ සතිය වඩලා තියෙනවා. මං ගියාත්මේ සතිය ගැඹුරකට වඩලා තියෙනවා කියලා සම්බන්ධතාවය තියෙනවා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ මරණය හරහා වුණා යන එකම ධර්මය තමයි මේක. අනෙක් සියල්ලම මරණයදී හැදෙනවා. මේක යන්න යන්න. තේරුම් කරලා දෙන්නම බෑ කාටවත්. උගදෙනෙක් හිටන්නේ නෑ සෑහෙන ගන්න සල්ලි ටිකක් බැංකුවේ දාලා තිබුණොත් ලබන අපිට උදව් වෙනවා. ඒ නැත්නම් අර දෙ මේ දේ කරලා දුන්නත් උදව් වෙයි කියලා. ඒ මොනම දෙයකට සාර්ථකයක් දෙන්නේ නමුත් මේ ධර්මයේ මේ විදිහට අරගෙන ගිය විශේෂ මේ සතිපට්ඨාන ධර්මයේ මට 70 ගණන් වලින් මේ ධම්මික ආමරෝ කතා කරලා කිව්වා. ඒක එක එක උනාට කවන්නේ දවසට එක චිත්තක්ෂණයක් පාන ඕක එකතු කරපන්. ඕක මරණය එහාට යනවා. මොකෝ වාචි කොහොමද කියන්නේ? ඉතින් කටින් මට කියන්න බෑ මේ ශ්‍රද්ධාව මරණය හරි කියලා පස්සේ අපි තාප්පේ කරි කියන්නේ කට උනාට පස්සේ ඔය ශ්‍රද්ධාව හිටින්නේ නෑනේ. ඊට පස්සේ ගැරන්ටි අම්මට තමයි වදින්නේ. දැන් මේ අම්මට වදින්නේ ඊට පස්සේ. වැන්දොත් ගැරන්ටි අම්මලා. දැන් ගිය ආත්මෙට අම්මට දැන් එහෙම තියෙන ගෞරවයක් එක නෑනේ දැන්. දැන් මේ ඇවිල්ලා ඉන්න අම්මව දාගන්නවා. මේ මේ මේ ඉනකොට කැම කාරය. ගැරන්ටි ආස්තයක් ආවම මීයේ පිටිපස්සේ තමයි ඉතින් ලොකම ජයග්‍රහණ ගන්න මීයේ කම්පේ. ඒ ඒ වෙනස වුණාට පස්සේ හැමෝම කරන සොරු කියලා කියන්නේ ඉච්චර තමයි. පද්දාව මේක. වීර්යයත් ඒක. අරයා මෙයා තල්ලු කරන වැලමිටෙන් යනකට දුවන්න පුළුවන්. ලබාගත්ත දේ මොකක්ද? පුරේ පරිසාන්ත කියනවා ඔලිම්පික් දිනුවා කියලා හිතපන්. දැයකට හම්බෙන්නේ ගෝවගිරියක් නා. උච්චතම කරටෝල්ද කියලා. ඔලිම්පික් තෑග්ගට හම්බෙන්නේ ගෝව ගෙඩියක් නා. උච්චතම දැක්කේ. අපි මුංචි කාලේ වගේ ඔය තරඟ පවත්තලා වැල කට්ටා. උතල තියෙන ලස්සන පැක් කරලා පළවෙනි එක කරා. දෙවන්නට ගොම්බෙට්ටා. ඒ හරි ගැසලෙත් තයි දුවට දුවලා ගිහිල්ලා තෑගි දිනන විශාල උත්සවයක් පවත්තලා තෑගි බෙදලා දෙනවා. ඉතින් ওই වීර්යය කරන හැමදේම හම්බෙන්නේ ගෝව ගෙඩියක් විතරයි. ඔකට උච්චතම කරටෝල්ද සමාධිය යන්න පුළුවන් අරූප තලයට යනවා. එහෙම නැත්නම් නීව සංඥා නා සංඥා. ඒකේ ගිහිල්ලා පුළුවන් තරමේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ආපහු එනකොට වැල් ගැඩවිල්ලෙක් වෙන්න ඉඩ තියෙනවා. අර කොහොම කුසල් ඉවරනට පස්සේ ආයෙ මෙහෙට එනකොට නිකම්ම නිකම් වැල් ගැඩවිල්ලෙක් වෙන්න පුළුවන්. ආයෙ සංසාර චක්‍රය අඩියටම යනවා. ඒ වගේම ප්‍රඥාව. අද ලෝකේ තියෙන ප්‍රඥා කියන ප්‍රදේශයේදී හා බලන්නේ මේ මුළු ප්‍රඥාම යොමුලා තියෙන මානවය නැත්නම් අද මුළු විද්‍යා ලෝකෙ සියල්ලම උත්සාහ කරන්නේ මිනිස්සයා එක සැරේ මරන්න පුළුවන් ආයුධයක් හදන්න. එකම විද්‍යාඥයෙක්වත් දන්නේ නැහැ ඉතින්. අපිට මේ ලැබිලා තියෙන හැම උපකරණයක්ම ඒ ආයුධ සටනේ අත්ප්‍රතිපලයි. ඔය සෙල්ෆෝන් එක, වෛද්‍ය උපකරණ හේරම කවදාකවත් මානයට හිත සොපිසට පුවන්නේ. ඔය අත්ප්‍රතිපලයි මේ මිනිස්සුන්ට මෙච්චර සල්ලි ගෙවන දැන් යොම්පල තියෙන කොහෙද කියලා බැලුවොත් මුළු මානවයම නියුට්‍රෝන බෝම්බයක් හදලා මුළු මානවය නැති කරන්න පුළුවන් නම් ඌත් මැරෙනවා. ඒක තමයි අද සම්පූර්ණ විද්‍යාඥානය ඉතින් ඒ ඒකනම් ප්‍රඥාව අවසානට ඒක තමයි. එයා කරන්න හදන්නේ මේ පොඩි රටක බෑ. ප්‍රදේශයක බෑ. මුළු මානවයම ඉවර කරන්න හදනවා. ඒ තරම් ඥානය. නමුත් මේ සතිය ඔය ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක සමබර වෙන්නේ සතිය ඉදිරියට විතරයි. ඔය වීර්යය සමාධිය සම්බර වෙන්නේ සතියෙන් හිතුවේ. නැත්නම් ඒව තණ්හණිය දිවුවොත් දුවන්නේම පක්කාවට ගන්න. මේ සතිය නැතුව අපි මෙව වැඩුවයි කියලා කියන්නේ වල්ලාසියෝ පස්සේ බැඳගෙන. සතියක් දුවන්න හදනවා. ඉතින් වල්ලාසියෝ කරත් පාරදි කියන්නේ උන් කැලේ දුවන්නේ. ගාය වැඩි වෙන්න වැඩි වෙන්න කැලේ දුවන්නේ. සතියෙන් තමයි මේක එකතු කරලා දෙන්නේ. ඒක ගොනු කරගත්තොත් නැත්නම් ඒකටම කාලය යොදා දෙච්ච කරගත්තොත් කරදරයක් වෙලා අම්මා නැති වුණා විසගිනි ගත්තා විසගිනි ගත්තා විතරක් නෙවෙයි මරණ චිත්තක්ෂණයදී නොසලී අවශ්‍ය තැනකට හැබැයි ඒක සුතමින් නෙවෙයි ලැබෙන්නේ සුතා දතා පරිත්‍යා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විග්‍රහ කියන මට්ටමට අර හරිදී ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝස්මන කල්යාණ කියන එක දිගේ අපි ඉදිරියට යන්න ඕනේ මේකෙන් දෙන්නේ නිකන් සේවන වලට කියන කිප්ප විතරයි ඒක දිගේපත් වෙලා ගිහින් පුපුරනකොට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේක මරණයෙන් එහාට යන්න පුළුවන් තරමේ පුදුම ශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පහුගිය අවුරුදු ලංකාවේ අවුරුදු 500 තුල මේ ධර්මයේ සම්පූර්ණම නැති කරලා අද බටහිර ඥානයක් ගෙනත් දාන්න අපේ තරම් තරුණ පරපරා තේරෙනවා. අද දුරු පිළිගන්න අපි අපිට දැන්නේ. ඒ තිබුණු තමයි චන්දලේ සම්බන්ධිනේ. ඔක්කොම අයින් කරලා පුදුමාකාර තෑගීමක් හදලා තන්නේ කර අපි මෙහි ලංකාවේ හිටියත් එංගලන්ත විභාගෙ කියයි. ලකුණු තංගන තෑගිත් හම්බ වෙනවා. ඔක්කොම ළමයි ළමයි ලංකාවේ ඉන්නේ. හැබැයි එංගලන්ත විභාගෙ තමයි ඉන්නේ. ඉතින් ඊළමයට කියලා දෙන්න පුළුවන් නෑ මේ බයලජ්ජාව කියන කතාව. ඊළමගේ දෙමාපියන්ටත් බයලජ්ජාව නෑ. තියෙනවා නම් ඔයගෙ තන වේදනාවක්. ඉතින් ඒ වුණා මේකට හම්බ වෙන්නේ මේ මුල් ගැටි එකට ගලපරන්න ඉතින් එක පිළිදෙනියට පැහිච්ච මිනිකට වඳින්න කතායි වුණායි අපි නම් බයිලා කතා අවශ්‍ය කරන තියෙන්නේ බ්‍රිටිෂ් එක්සෑම් එකට ලියලා ඒ මිනිස්සු බ්‍රිටිෂ් එක්සෑම් එකට ගියාම 100 නෙවෙයි 101ක් ලබන දෙනවා නිකන් එදෙන්නේ ඒ එක්සෑම් විතර අමාරු නෑ ගිය හැම එකම A+ අම්මලාට තාත්තලාට තතු වෙනවා අපේ බබා මේ බ්‍රිටිෂ් එක්සෑම් එකේ කියලා A+ ලැබෙනවා ලංකාවේ තියෙන ක්‍රමේ ලකුණු තේරෙන්නත් තමයි. හරිම අමාරුයි තියෙන්නේ ඒ වගේ ක්‍රමවලට හේතුව අසරණ භාවය. මේ සසරණ ධර්මයක් තියාගෙන අපිට වෙච්ච දේ මගේ ජීවිතේ වෙච්ච දේ. මගේ ජීවිතේ එතෙන්ද යනකම් අපි පුදුම විදිහට විද්‍යාත්මක කරගෙන ඉදිරියට ගියා. ඒත් මම කියනවා එතෙන්ද ගිහිල්ලා වරද්දා ගත්තා. මේක හරියට හම්බෙච්ච දවසේ නැවත හදන්න පුළුවන් ගැතිය තාම අවුරුදු කොච්චර පරණවත් ඇතුම් ගහලා තිබුණාද? මේ ධර්මයේ තියෙන ගතියක් තමයි කොයි වෙලාවක හරි හරි පාට දැම්මොත් ඒ වෙල් වෙච්ච වැරදි ඔක්කොටම සමාව දෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා උපන්දා අධිත කරපු පවුනට පරක් වැන්දොත් කැළණියේ කියලා පවු සමාගන්නේ මම කියන්නේ උපන්දා අධිත කරපු පවුනට සතිය පිටු මේචනේ. ඒ සේරම පවු සමාගන්නේ. නමුත් කරකිලා ඇවිල්ලා එතෙන්ද යොමු වෙනවා කියන එක අහම්බයක් නෙවෙයි අපි යොදන්න ඕනේ ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා දැන් නම් මොකද්ද සසරණ ගතියක් මොකද්ද ධනාත ගතියක් කියනවා මේක කොච්චර තිබ්බත් බහු ජනතාව යන්නෙම අසරණ දෙයකට තමයි අනාථ දෙයට මොකද අනාථ දෙය අසරණ දෙය තුළ ක්‍රියාශක්තියක් තියෙනවා නැත්නම් සිද්ධි බහුල ගතියක් තියෙනවා ඩ්‍රැමැටික් ඒක හරියට නෑ ඒකට ඒකාකාරයි ඉතින් ඒ නිසා ඒ දෙයට යෙදුණත් එහෙම තමයි සූත්‍රමය මට්ටමට ගිහිල්ලා හරි ධර්මයට කෙනෙක් පෙළඹුණා. ඒක දෙවියෝ ප්‍රශ්නේ වඳිනවලු මේ මිනිස්යාගේ දැන් ඔළුව හරි පැත්තට හැරිලා කියලා. නිවන් දැකලා නෙවෙයි. ඒ පාර ගියත් තමයි. මොකද මේක තමයි අමාර්ගය. මෙච්චර මේ නන්නත්තා වෙන්න පාරවල් ගියේදී අපි හරි පාර දිහාට ඔළුව දාගන්න පුළුවන් වෙච්ච එක. ඒ දිශාගත වෙන එක තුමාකාර අමාරු. ඒ නිසා කවුරුවක්වත් නිවන් දක්වන්න උත්සාහ කරන්න එපා. කාට හරි ආදරයක් කරනවා කියන මේකට දිශාගත කරලා දෙන්න. මේ මේ තැඹු ඊට පස්සේ බෝඩ් එකක් හොයන්න අපි දුන්නේ සත්‍ය මාත්‍රාව දෙන එක විතරයි. මාත්‍රා දුන්නාට පස්සේ ආ පිට යන්න හදනවා නම් කන්න බල වෙන්න එපා. හරියට යනවා නම් එයා අනාථ භාවයේ අයින් කරලා සමාධි භාවයේ පිට පටන් ගන්නවා. ඉතින් ඒක මේ සත්‍ය මාත්‍රාව හඳුනා දීච්ච භවණී ඊටාම කුඩා දරුවෙක් හෝ අන්‍යාගමික කෙනෙක් හෝ පෞකාරයෙක් හෝ තාම දුක්ඛිතපත් කරපත් කෙනෙක් ඕන නැත්නම් මේ ආර්ය සම්පන්න මධ්‍ය මධ්‍ය බලසහිත පුද්ගලයෙක් ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. කොච්චර දැනුම තියෙන මධ්‍ය බලසහිත පුද්ගලයෙකුට එතන කොච්චර අසරණාතේ තියෙනවද මුස්තපිකට උනා අන්‍යාලෙකට උනා මේ සති මාත්‍රාව කියලා නිකන් මේ පැත්තට දිශාගත කරනවා කියන අතින් සමාන අයිතිවාසිකමක් තියෙනවා. කිසි කෙනෙකුට ඒක නෑ බෑ කියන්න බෑ. ඒකට ගියාට පස්සේ තේරෙනවා මේ ਸਰවචත්තනාංශේ බෞද්ධයන්ට විතරක් නෙවෙයි. කාහත් දීලා තියෙනවා. මේ බෞද්ධයා මේකෙන් කීයක්ද හම්බ කරගෙන ගන්න හැදුවට එහෙම අවස්ථාවක් කියලා නැහැ. ඒක තියෙන්නේ නෛර්යානික ගතිය. කේවල පරිපූර්ණ ගතියක් අපි ඒ බුදුජානනාංශගේ මූලික අභිමතාර්ථය අපි තේරුම් අරගෙන ඒ ධර්මයට අපිත් යෙදෙන ගමන් තව කෙනෙකුට අපිට කියන්න පුළුවන්. මේ විදිහට වැඩි විස්තර පද එපා. මේ දිශාගත වෙච්ච ගමන් ඉතුරු වැඩි වෙන්න හදනවා කියලා ඒ කියන්නේ යා මේ ධර්මයේ දැනගත්තට මේ ක්‍රියාවත් කිරීම හඳුන්වා දීමේ කටයුත්තට නිගරු කරන්නේ. යාදන්න කොච්චර දැනම දැනගත්තත් කෙනෙක් අලුතෙන් ආව කෙනෙක් ඒ දිහාට හරවන එක නිවන් දකින්නට වැඩියම. ඒක හිතන්න තමන් මේකට හැරිච්ච හැටි. මේ වගේ දෙයක් තියේදී අපි පුද්ගලිකව වලොත් අපි කොච්චර අමාරු වෙන එකට හැන්නේ ඒක කොච්චර ලක්බයි chance දෙන්නේ. ඒ ගතිය ධර්මයේ තියෙන ඒකට කියන්නේ නවමු ශක්තිය. කාටද දෙනකොට ලොකු බරපතල මොකක්ද කියන්නේ නැහැ. කියපු ගමන් අර පොඩි දරුවෙකුට බරපතල ආහාර කැවුවාගේ අජීර්ණ. මේ තාම සරලයි. ඉතින් මේ කාරණාවක් මේකදී මේ කරගෙන යන්න කරගෙන කරගෙන යනකොට හැදිලා එනවා කියලා එයාගේ ක්‍රියාශක්තියත් අරන අපේ මෙහිමත් අරගෙන යන්නේ අන්තිම දක්ෂකම සාල්පුත්‍ර ස්වාමීන් වහන්සේ. කිසිම කෙනෙක් ළඟට ආපු නැතේ අහක දාන්නෙත් නෑ. තිබුණේ මට්ටමකට ගෙන තා. ඒ නිසා ශාසනයේ නැත්තම් කියනවා මේ ආර්ය භූමියට දරුවන් ප්‍රසූත කරනවා. මම වෙලා තියෙන සාර්ථක ස්වාමීන් කොයි වැරද්ද කරලා තිබුණත් එයා දන්නා මෙන්න මෙතෙන්ට පැත්ත ගියොත් මෙයා මේ පැත්තට හැරෙයි කියලා ඒ තරම්ම උනාචතේ තියෙන දඹදිව තලයේ තියෙන අචේතනික සචේතනික සියල්ල පිළිබඳව පුදුම ඥානයක් තිබිලා ඒකයි මේ දසුත්තර සූත්‍ර වගේ කියලා දෙන අපිට යොමු කරවන්නේ මෙන්න මේව කොටස් ටිකක් තියෙනවා ඒව දැනගනින්න දැනගෙන මේක කටපාඩම් කරලා මේ සසරන භාවය තමන්ට තමන්ගේ සාර්ණ වෙන භාවයේ තේරුම් අරගන්න කෙලවට මිනින්න ඕනේ අන්නේ විශ්වාසය ඒ දිශාගත වීම ආව ඒ එක්කෙනෙක් ඒ දිශාගත වීම අනුව යම් ප්‍රමාණයකට ඒක චිත්තසංතානයේ පැහැදිලි කරගත්තොත් ඒ එක්කෙනෙක් ඇති කරගන්න මේ ශක්තිය සංක්‍රමණික රෝගයක් වගේ කියලා පෙළකුණා කියන්නේ. මේ කණිතාට බෝ එක කරා. එහෙනම් දැන් මොකක්වත් නැතුව සන්තෝෂෙන් ජීවත් වෙනවා වේනවා. ඒක කණිකට ඇදලා. ඒ නිසා ඒක තමන් බිගනිවන විතරක් නෙවෙයි. ඒකේ නිකුත් වෙන මේ නාත කරන ගතිය අනුන්ට පැතිරෙන එක ඒක න්‍යාය ධර්මයි. එනිසා භාවනා කරන හැම කෙනෙක්ම හැම චිත්තක්ෂණයකම සතිය වඩන හැම චිත්තක්ෂණයකම ලෝකයන් නඩක. මුළු ලෝකෙම සාන්ති කරනවා. මුළු ලෝකෙම තියෙන දූෂණ නැති කරනවා. ඒක පුංචි කළ සාකහපා. ශක්ති ප්‍රමාණයෙන් මේ ලැබිච්ච ධර්මය නාත කරන භාවයට හේතු වෙන විදිහට මගේ අනුගෙත් වෙන විදිහට පුළුවන් තරම් මේ සතිය වගේ සතිපට්ඨානෙ වගේ ධිකයට වැඩිමේ ಗುಣ ඒකේ තියෙන වටිනාකම කොහොමඩක්වත් මනුස්සයර තේරෙන්නේ නැතුළු දිව්‍යයන්ට තේරෙනවලු මනු බ්‍රහ්මයන්ට තේරෙනවා අනේ මේ අසම ඉච්ඡර කරදර තියෙද්දි මේක මදන හැටි කියලා වන්දනා කරනවා ඒ නිසා ඒ දේ තේරෙන්න තමන්ද කල්යගේ තියෙනවා නමුත් මේක නාට කරන ධර්මයක් වශයෙන් පිළිඅරගෙන මේක බාධාකින් තොරව ඉදිරියට ගෙන යන්නේ මේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා කිසි දිනාට ඉනාත කරන භාවයේ සහ සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුවපත් පිටා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදාමි සබ්බං වච්චයන් සමතුමේ බන්ති කාමී කමිතා ප්‍රාණි ඕකාස සමාමි බන්ති සෝපත්ත්වා දුතිය රුති ඕකාස සමාමි බන්ති සෝපත්ත්වා සතියං සාධන සීලිස් නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සීලවන්තං ගුණවන්තං